නෑ ඇත්තට අපි සාධුකාරයක් පවතුණු ධර්ම දේශනාව සූදානම් තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මාතිය ඒකාපතිය වං සික්ඛිතං න කායං උපාදීසාමි ති නච මේ කාය නිසිතං විඥානං භවිෂති ති ඒවං ඒකාපති සික්ඛිතං දීති සදා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ධම්මවිපදනා මූලස්ථානය කරගෙන මගේ මුල් කරගෙන මේ විදිහට හම් වෙන සෑම වතාවකදීම ඒ දවසේ වැඩ පිළිවෙල ප්‍රධාන අංගයක් වශයෙන් මේ විදිහට ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා. ඉතින් අපි කිවිසගත්තා සබචනාංශයේ විසින් දේශනා කරන ලද සූත්‍රයක් ඉස්සරහින් තියාගෙන ඒ සූත්‍රය අනුව අපි දේශනා මාලාවක් ධර්ම දේශනාවලියක් වශයෙන් මේක කරගෙන යමු කියලා. ඒකෝල අපට ඒ සූත්‍රය අනුව කිකින් එකට යකුලකට නැත්නම් ඒ තේමාවෙම ඇතුළාන්තයකට යහ ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ අනුව අපි මේ පසුගිය වාර කීපයේ මෙසරන් තියාගත්තේ අනාථ පිළිකෝ ආද සූත්‍රය. ඉතින් මේ සූත්‍රය සර්වඥ දේශික ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සඳහන් වෙන සංජීව නිකායේ සංගාවිති මැද පමණක් මැදක් අභ්‍යස්ත ප්‍රමාණයට දීකටි සූත්‍රය. ඉතින් මේ සූත්‍රයේ බොහෝමත්ම සාධනික වශයෙන් සෞන්දර්යාත්මක වශයෙන් ඉතිහාස සමාජික වශයෙන් වැදගත් වෙන සූත්‍රයක් ඒ මොකද ඥානාර්ථ පිළික සිරිතුමා කියන්නේ එදා මෙදා තුර මේ ශාසනයේ කාර්යපදේ ආදර්ශවත් කටයුතු කරපු දාන ප්‍රතිගෘහපතියෙක් සර්වතනාසුත දාන පස්ඨායක මෙතුමගේ ජීවිතයේ අවසාන ජවනිකාවයි මේ සඳහන් වෙන්නේ මේ සූත්‍රයේ තේමාව වශයෙන් ඒ සමේ ගැන පොතක් කියවපු ලොකු ස්වාමීන් වහන්සේ පොතට නම දැම්මේ ආසන්න බණ කියලා. අරණාසන්න වෙලාවකදී අහන්න වචන බණ. ආසන්න බණ. මේත් විතර කරනවා මේ ආසන්න බණ කියලා කියලා. ඒ වුණාට එහෙම මේ උච්චන්න විදියට හවකලා එලකොට නම් පාඩුවක් නෑ හැබැයි. ඉතින් මේකදී අනාථපිණ්ඩික සිටුතුමා මරණාසන්න මොහොතේ Tamange සිටුමැදුරේ ඒ වෙලාවකට සමාසන අවස්ථාවට ගත කරන්නේ විශාල දේවල් වල තියෙන කරදර නැති සාමාන්‍ය අන්ධකාර පවතින කාමරයක්. ඉතින් මේක දරුවන් වදන වෙලාවටත් මරණාසන්න වෙලාවට පාවිච්චි කරන මේක තිබිරිගේ කියලා කියන්නේ. මෙතුමා ඒකට ගිහිල්ලා දැන් හොඳටම දානවා දවස් වල්ප වේලාවකින් තමයි අවසාන කටයුතු සිදු වෙනයි කියලා කියනකොට සිටිනදල තියෙන කලබෝසාව කොහොම වෙන්නේ කියලා නැහැ වගේ විලා නැහැ නමුත් මෙතුමා සීබුද්ධියවලා අනිවාර්යකාරී කරනවා සම්බෝධනාට පණිවිඩයක් ගිහිල්ලා යඳපන් නැදලා මං වෙනුවොත් තුන් සැරයක් ඇඳලා සම්බෝධනාට මතක් කරන අනාගත පිළිසි සිසුමාගේ අවසාන මොහොත ඇවිල්ලා තියෙන්නේ කියලා පස්සේ පස්සට යන්නේ. ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා මං වෙනුවොත් තුන් සැරයක් ඇඳලා පුළුවන් නම් වදින්න කියලා. ඉතින් ඒ වෙනකොටවත් එතුමා සර්වඥාන්තට කරදර කරන්නේ නැහැ. එතුමා ඒ තරම්ම නිලමක් කුච්චිත ධාතු වාචනමක් වගේ පුදුමාකාර මෙලෙක්කන් තමයි සර්වඥාන් දලකුවේ ඉන්ස ආරාධනා කරන්න නම් සාරසාධාර්මික සාංශික විශේෂ ඉල්ලීමක් කරනවා වලින් ඉතිපස් සාංශික සාංශ වහාම ආනන්ද සාංශක වන්දනා කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ පච්චාසනනව පස්සේ තියාගෙන වඩි වැඩි වෙලා මෙතුමට ධර්මයේ දේශනා කරනවා ඒ ධර්ම දේශනා කරන කොටහ තමයි ඒ ධර්ම පරියාය තමයි මේ අනාත්මික වාද සූත්‍රය සඳහන් වෙලා තියෙන්නේ. ඒ මරණාසන්න මොහොතේ ගැළපෙන බණක් වගේ පේන්නේ නැහැ මේක. ඒකට ඉතාමත්ම ගැඹුරු විපස්සනාවක්, ඉතාමත්ම ගැඹුරු අවධානයක් කියන, ඉතාමත්ම ගැඹුරු උත්සන්න ආසන්න ප්‍රමාදී අවධානයක් කියන ධර්ම කෝණයක් දේශනා කරනවා. ඒකට හේතුව වශයෙන් අපිට හිතා ගන්න පුළුවන් වෙන්නේ මෙතුමා සෝවාන් ආර්ය ගෘහපතියෙක් වශයෙන් ඒ ජඹුරකට ඒ වගේ මරණාසන්න වෙලාවකට යන්න පුළුවන් කියන එක අපිට තේරෙන සාමාන්‍ය දැනගෙන ගන්න පුළුවන්. අනිත් එක ඒ රූප බලලා සත්‍යාර අන්තරස බලලා ඒ වගේම කෙලපැමිණිච්ච සිටු ජීවිතයක් ගත කරලා දැන් මරණ මොහොතදී එතුමම විශ්ව කරනවා ඔළුව වටේට අරපටක් ගැට ගන්න තිරින්ගියක් අතල තද කරනවා වගේ ඔළුව හිර කරනවා මුන්නම කෙනෙකුටත් ඉවසන්න බෑ. අරක් කපන කැත්තකින් බඩ කලනවා වගේ බඩ ඇතුළට දාලා බඩවැල් මත ගන්නවා වගේ දරුණුම වේදනාවක් වෙනවා. වාට දහනවා උඩ නැගලා විසුමුදේ පතුරව පහනපත් කරනවා. ඉරිදාලාවපත් නැගුණට ගන්න. මේ විදිහට ඉතාමත් සවිස්තරව මේ මරණාසන්න වේදනාවල් විචාර කරනවා. ඉතින් මේ මරණාසන්න වේදනාව වෙලාවේදී උග්‍ර වේදනාව දෙනකොට කවුරුවක්වත් මේ දත එකක් කොමයි කියන්නේ දැන් නෑ මදුර කනවා කියන්නේ කියන්නේ කටිපිට ගන්න දෙන්නේ වේදනාවල අන්තිමටම ජීවිතය. ඉතින් ඒක දකිනකොට භාවිත නැති විස්තක් මුසුක් වෙනවා. ඒ මුසුක් වෙන්නේ වංශ ගහනකම් බලන්නේ සමන්දත්වදී වෙන බවට ඒ පේනකොට ගන්න බෑ. ඒ ගොඩාක් පුරුදු කරපු කෙනෙකුට තමයි මේ කය මේ උප්පත්තිය කියන්නේ ඕක තමයි. අය කියන්නේත් ඔච්චරයි. උපදිනවා කියන්නේ උපදින්නේත් මරණ වේදනාවක් උපදින එක තමයි. ඉතින් ඒක භාවිත මනසක් ඇති කෙනෙකුට තේරෙනවා. ඒක සංවේදී පහළ කිරීම දෙන්නේ දේව දූතෙක් වෙනවා. මේකට දරන්න. ඒ වගේම මට හිතෙන්නේ ආරක්ෂිත සාන්ත හිතෙත් ඇති. මෙච්චරම වේදනාව විඳගෙන මේ ඉන්නේ එකේ මේ පුංචි දෙයක් කියන දෙයක් නෑ. අන්තිම කෙලවර. අන්තිම කෙලවර තමයි දේශනා කරනවා මොකද මේ භාවනා මධ්‍යස්ථාන හදනකොට තමයි මේ ශබ්දයෙන් නැති වෙන්නේ මතුරුවෙන් නැති වෙන්නේ මැස්සෙන් නැති වෙන්නේ යා කන්ඩිෂන් කරලා කයින්නේ ශබ්ද කරන්නේ නැතුව භාවනා කරන්නේ. ඒ බයිලා මොකක්වත් නැහැ මෙතනද? ඉති මතුරේ හිටියත් ඉන්කරෝ කෙනෙක් වුණා සෝවාන් වෙච්ච කෙනා අන්තිම දාන දෙකකින් සීලෙක හිටියා. මේ වේදනාව එනකොට තේරෙනවා මේ වේදනාවක් තියෙන්නේ ඉන්න පුළුවන්. ඉන්න මරන්නේ ඒක මරකට වෙනකන් ඉන්න. සමහර බලයන් දෙයන්නාට කියන්නේ. මට මේ බය වාත වේදනාවක් නැගලා තියෙනවා මට බඩේ එකක්ම කැඩලා තියෙනවා බේරන්න බැරි වෙයි කියන ඒක අපි කියන්නේ නෑ. ඒ කියන්නේ හොඳම සම්බන්ධයක් තියෙනවා ජන්දුරුම ධර්මකට යන්න. අවන්සල්ලක් වැඩක් නෑ. සතුටියක් දිලක් වැඩක් නෑ. ඒ ඔක්කොම තමයි. ඉතින් ඒකෙදී ඒ වගේ මේ ධර්මම වේදනාවක් පාඩපත් තමයි ඇත්තට මනුෂ්‍යක මනුෂ්‍යකම තියෙන්නේ. ඉතින් මේ මනුෂ්‍යකම තියෙනවා ළඟින් එකන කණ්ණාඩි අල්ලන්න ඕනේ. ප්‍රතිවීක්ෂාවක් කරලා දෙන්න ඕනේ. ඔහි වේදනාවෙන් ඉඳලා සිහිය ගන්න පුළුවන්. ඒ ආකාරවන්තයි වගේ පේන්නේ. මේ රාග පිළිගත්ත වෙනාවේ ශිල්පපත් කරන්න හදනවා. මොකද සාර්ථක සාධකයේ ගැම්ම තිබුණා. ඒ නිසා ඒ වගේ සඳහන් කරලා තියෙනවා. මේ ඇහ අල්ලන්න එපා, කන අල්ලන්න එපා, නාසය අල්ලන්න එපා, දිව අල්ලන්න එපා, කය අල්ලන්න එපා, චක්කු විඥානය අල්ලන්න එපා, සෝත විඥානය අල්ලන්න එපා, ශබ්ද විඥානය, ගාහන විඥානය, කාය විඥානය, මනෝ විඥානය මොකක්වත් අල්ලන්නේ නැහැ. ඒ අල්ලනවා කියලා අල්ලන්නේ මේ ගිනිගෙන දැවෙන මේ ගිනි දුක් කන්දනේ. අල්ලුවා කියලා මොන කරන්නේ? ඒ විදිහට මේ සානක සැපෙන්නේ මොකටදෝ ඉතාමත් දුකින් ඉන්න මොකකෝ ඒ උග්‍ර අවස්ථාවේදී පවා සතිය පිළිකේ හැකි අන්නේ සතියට එවැනි තීරණාත්මක වේලාවක අවධානය යොමු කරන්න පුළුවන් මනුෂ්‍යයෙකුට සතිය සුසුෂයි කියලා කියනවා ඒක සත්පුරුෂයාට පූර්වදර්ශනයක් නැහැ ඒ නිසා කවුරුද ආදර්ශයක් ගන්නව මෙතන වැඩ කරන්න ඕනේ කියන කිසිම පූර්වදර්ශයක් නැහැ එකක් තියෙනවා මේ සතිය අපේ ජීවිතය අනුව ඕනම සංසිද්ධියකදී ඒ සිද්ධිය ඔක්කොම වන්ද දෙද ගන්නවන්ද කියන දේ. වාසනාවක් කියලා කියන සාරිපුත්තු ස්වාමීන් සතිය දානවා අනාථ පිළිකසතුම සතිය දානවා. මේක අහගෙන හිටපු ආනන්ද ස්වාමීන් වහන්සේ දානවා. ඒක නිසා මේ යන්නේ හොරතල් කතා නෙවෙයි. හොරතල් කතා මත බණදී අන්තිම ඉරණක් මේ සාකච්ඡා කරන්නේ මේ සතිය පිළිබඳව. ඉතින් අද දවසේ මම ඉදිරියෙන් තියාගත්ත මේ සූත්‍රයේ ඒ සෑම කොටසක් කියවන්නේ මොකක් හම් වෙයි තස්මාන්ති භාගතේ වංශිකිතබ්බං න කායං උපාදේශාමීති නචමේ කායන සිතං විඥානං භවිෂති इति එවං හිතේ භවති සික්කිතබ්බං උපාසක මේ කාය අල්ලගන්න එපා මේ කාය අල්ලගෙන ඔය නාඩගම් නටන්න යන්න එපා කාය අරමුණු කරගත්ත හිතක් කාය විඥානයක්වත් අල්ලගන්න බෑ. අන්න මේක පුළුවන් දෙයක් උත්සාහ කරන්න කියලා කියනවා මේ මරණ මොහොතේ. අන්තිම බඩ කපන ගෙල් කපන කැට්ටකින් බඩ කපනවා වගේ වැඩවල නගරේ කලමන්නවා වගේ උදේ පහනක් පස්සේ ගිනි ගන්නවා වගේ පරපටක් දාලා බෙල්ල වටේ නාල වටේ තියලා වරපටෙන් දෙනකොට තිරිඟ කරනකොට වගේ ඉද්දී කය අල්ලන්න එපා. දැන් කය අල්ලනවයි කියලා නෙවෙයි තියෙන්නේ මේ අනාථ වෙනසට අතාරින්න කියන. අතාරින්න බැරි නිසා නෙමේ මේ වේදනාව මගේ මේක මගේ ආත්මය මේක මම මේ කය මම මේ වරපරතන් කිදෙල්ල ඔළුව මම මේ බාගෙට්ට කපන බඩ මගේ මම කියන ඉන්නකන් තියෙන්නේ. ඉතින් අතාරින්න උන නටහන්නේ දුකක් තමයි. නටහන්නේ බැහැ මට හෙන්න පුළුවන් ධාර්මික සංක කියන්නේ නෑනේ මම මේ කෙරකට මේ කෙරකපන ගත්ත කියන බඩ කපනාවේ කිය. ඒ ඒ වෙලාවේ තියන අන්තබන්ද මනසට කියන පුළුවන් පුළුවන් මේ කරන්න දකින් ඉන්න වෙලාවෙදී කයමත කරන්න පුළුවන්. දැන් මේ කියන්නේ සද්දබල දුක් වේදනා දෙති ද්වේෂ අනුසය වැඩ කරන කෙනෙකුට ඒ දුක් වේදනාව තේජි සිහිලවන්න පුළුවන්. අප්‍රමාද වෙන්න පුළුවන්. ඔය අනුශය වැඩ කරන ද්වේෂය නැතුව කයිය බලන්න. මරණ ඉස්සර තියෙන්නේ මේ කයට තියෙන රාගේ උතුමාකාර ආලවට්ටමක් නෙවෙයි. මේ ආලවට්ටම නිසා උච්චන රාගානුසය නෝදු වෙනවද කියන එක උදේට හැන්ද වෙනකම් දන්නේ නැහැ. ඉතින් අර තත් ද්වේෂයෙන් තත් වේදනාවකට මරණාසන්න වේදනාවේදී මේ කියන අනුපරියාය අපි උත්සාහ කරන්න හදන්නේ වේදනාවක් අයක් මතකයෙන් හිතක්වත් නැතුව පෙන් කෙලින පෙන් වතුන්ට මතක කරන්න පුළුවන්ද මේ කය ළඟ එපා මේ කය අල්ලාගෙන මේ කය පහළින් හිතක් වෙනවා අල්ලන්න එපයි කියවනම් අරකෙම කන්නාඩියෙන් පෙළෙන පිළිලිබු වල අතන ද්වේෂයක් වේදනාවක් කියනවා අදබල වේදනාවක් මේ සාමාන්‍ය පෙන් කෙලිනකට තියෙන්නේ සුඛ වේදනාවක් කර්මානුෂය කාර්යානුෂය මේ දෙන්නටම තියෙනවා මොහ අනුසය. මොහේ තියෙනවා මොනේ නැටුම්කේ කවර දිනාදා කියලා තේරෙන්නේ අර වගේ මරණ සංවේදනය කියන. එතෙන්දී අන්තිම කෙලවරට. වේදනාවේ අන්තිම කෙලවරට යනවා සීමා කරගන්න බැරි. නමුත් අර මං කලින් කියපු නැවත මතක් කරනවා මීට කලින් මේගොල්ලෝ සතිය ආයෝජනය කරගෙන තිබු නිසා සාරිපුත්‍ර සාරණසෝගේ කල්යාණ මිත්‍රයෙක් කියන වෙනම නමක් කියන්නේ කයල්ලවන්නේ නැතුව කාය විඥානය අල්ලගන්න නැතුව කායගත සතියට හිත දාන්නේ. කාය නොවේ හිත. උදා ආනාපාන සතියට හිත දැම්ම නම් මේ හැක්කක් නෙකී. මරණ මොහොතේ පව කල හැක්කක් කියන එකයි මේ මතු කළ දෙන්නේ. ඉතින් මේක තමයි සාමාන්‍ය සම්ප්‍රදායන් වල භාවනාවේදී අපි රාගය නැත්නම් කාය පිළිබඳව ආශාවෙන් කටයුතු කරන මේ දෙන්න කියන්නේ දෙන්න කියන්නේ පෙම්මතුන් දැන් පෙම්මතියන්ටයි එතකොට අපි නම් අසුබ භවනා ගැන කියලා තියෙන මේකෙන් වැක්කෙරෙන රාගානුසය අපි අසුබ භවනා හරහා කියන්නේ ඊට පස්සේ මරණසන්න වෙලාවේදී මරණයක් ලැබෙන නැත්නම් මට පිළිකාවක් දෙනවා මත්පත් නැත්නම් තම heart attack එකක් වෙනවා නැත්නම් මට blood pressure තියෙනවා මොනවා හරි කියපු වෙලාවට තියෙන බය එනකොට මරණානුසතිය දාන්න උත්සාහ කරනවා මේ දෙකෙන් අපි ආරක්ෂක භාවනා වශයෙන් මේ එදිනදා ජීවිතේ ගත කරද්දී මේක ලේස මාත්‍ර අපට එනවා. උග්‍ර මේක නේ උග්‍ර ඉවත් වෙනවා. ලේස මාත්‍ර වශයෙන් කරන මේ සම්බන්ධ කරගන්න පුළුවන්. ඒකේ අවස්ථාවක් තමයි මේ මරණසන්න අවස්ථාවේදී මේ උග්‍ර වෙලාව. ඉතින් මේ දෙක ගත්තාම මරණසන්න නොවෙච්ච අයට ආසන්න බවක් නොවුණත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ආනන්ද සාන්හන්සේ පළවෙනි ධර්ම සංග්‍රහණයට මම එකතු කරේ අනාථපිණ්ඩික වාද සූත්‍රය කියන. ඉතින් අපි උත්සාහ කරන අපි මෙතෙක් කල් කරගෙන ආපු ධර්ම විග්‍රහය අනුව කොහොමද මේ තාම මරණ බව දන්නවද තාම මරණ වේදනාවපත් වෙන්නේ නැති. මරණ ලකුණු පිළිලා තියෙන කෙනෙක් එනත්තම් උග්‍ර ශක්තිය සප ලැබුණද සාමාන්‍ය ජීවිතේ ජයග්‍රහණ තුලින් ලැබිච්ච ශක්තිය ජයග්‍රහණ ලැබිච්ච කෙනෙකුට කොහොමද මේ අනාථ පිටික සුත්‍රාන්තිව උපදේශ ඒ තමන් ඉන්න අවස්ථාවට ගැලපෙන විදිහට සමානුපාතිකව කියලා දෙන ගත්තොත් මේ නැච්ච මේ කායනිසිතම් විඥානං භවිෂති නැච්ච කාය කාය කායං උපාදිශාමීති කියන එක වෙනුවට කායගත සතිය මේ අන්ත දෙකට නොගොහින් මැදමාවට කියලා මේ කායගත සතිය සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සති සූත්‍රය එහෙම සංකීර්ණාන සූත්‍රය වගේ තැන් වල විවිධ ක්‍රමවලට නැත්නම් මේ කායන පස්සනාවේ ඒ 14ක් ආකාරවලට එක එක විවිධ චරිත වලට ගලපෙන්න සර්වත්‍ංශය සඳහන් කරනවා. ඉතින් මේකදී අපි උඟක් හුරු කරලා කියන අපි මේ මේ වැඩමුළුවේදී උඟක් හුරු කරලා කියන ආනාපාන සතිය හරහා මේකට යන්නේ වෙත නැත්නම් ගිහිලා තියෙනවනම් මෙන්න මේකයි ඥානපන සතිය යොමෝ දෙන්නේ ගොනෝ තියෙන්නේ එල්ලේ තියෙන මෙන්න මේකටයි කියලා මේ සූත්‍රයේ තේමාව හරයන් උත්සාහ කළොත් අපි ආනපනසක කායගත සතිය කියලා කියනවා ආනපන සතිය කියලා කියනවා ඉතින් එතනදී මේ කය නියෝජනය කරන්නේ රූප ධර්ම ඒ නිසා මේක රූප කර්මස්කන්ධය කියලා කියනවා. රූපස්කන්ධය වුණ කරගෙන තියෙන්නේ කය කියන වචනේ ඇවිල්ලා දෙන්නේ ස්කන්ධ කියන වචනේ. ස්කන්ධ කියන සිංහලේ කන්ද කියන්නේ. ගොඩ රූප ගොඩ, රූප කන්ද, රූප කය, රූප ධානය. ඒවා නැති කොට හා ලෝකේ තියෙන රූප නොවන කොට හරි ආරූපී කියලා කියනවා. අපි ඒකට නාම කියලා වචනේ කියනවා. සම්බන්ධ කරලා තියෙන්නේ චිත්තදායිසික වශයෙන් ඒවා දෙවිලයන් මේ රූපස්කන්ධය ගැන ගත්තාම මේ කය කියලා ඒක ප්‍රධානම වෙනස තමයි නිරූප ලෝකයේ තියෙන ප්‍රධානම අභ්‍යාසයේ පළවෙනි තැන තමයි මම සහ මම නොවන කියන දෙක. ඔබේ තියෙන රූප වල මේ මගේ මේක මම කියන එක එක කුණ්‍යයක්. ඒ කුණ්‍යය බාහිරෙම එනකොට අර කුණ්‍යයක් වෙන අජත්ත කියලා. ඊවසේ බාහිර පුණ්‍යේ මම නොවේ. මේක මගේ රූප ටික මේක මගේ නොවන රූප ටික. ඉතින් මේක දැන් දැන ගැනීම හරි වැදගත් ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරන කෙනා. ඒ බාහිර රූප මනින්කට කියනවා බාහිරවර්ති ධර්ම කියලා. අභ්‍යන්තර රූප පිළිබඳව කල්පනාවට කියනවා ආධ්‍යාත්මිකයි කියලා. ආගමනුකූලයි කියලා. එතකොට ඒකාන්තයෙන්ම අත්‍යන්තයෙන්ම ඇතුළත රූප විතරක් ඉගෙනගෙන මේ ධර්මයට විශේෂත්ව වෙන්න බෑ. ඒකාන්තයෙන්ම බාහිර රූප පමණක් ඉගෙනගෙන මේ ධර්මයට විශේෂත්ව වෙන්න බෑ. ඊට පස්සේ හැම එනිසා සර්වඥාන්සේ සත්‍යකරණ සූත්‍රයේ හැම පරෝයක් පිළිබඳව ඒවා අජත්ත ඉති අජත්තං වා කායේ කායාන පස්සේ විහෙති බහිද්ධාවා කායේ කායාන පස්සේ විහෙති අජත්ත බහිද්ධාවා කායේ කායාන පස්සේ විහෙති කියලා ඉදන් ඒකන් තථායේතං. තථායේතං කතායිදං. මේක එහෙමද එකක් ඒක කොහොමද ඒක මේකක් මෙහෙමයි කියලා මේ දෙක වෙන් කිරීම සඳහා ගන්න මේ අධ්‍යාත්ම බහිද්දා කියන එක මුගදෙනෙක් හිතනවා මේ ඉන්දියාවයි චීනයයි අතර තියෙන දේශ සීමාව වගේ වැඩක් කියලා. අරපතල වෙන් වෙච්ච හොඳටම වෙන් වෙච්ච අරගලයක් කරන තරම් වෙන් වෙච්ච දෙයක් කියලා. නමුත් මේක තන්නේ කර මායාවක්. මේ මම මේ මගේ නොවේ. වෙනතර මේ අධ්‍යාත්මයේ බාහිර සීමාව ගත්තාම ඔකට පොදු ඥානන් සංගවචන කියනවා අවිද්‍යාවේ අතුලත සීමාව තමයි. මේ සීමාව කොච්චර ඇතුළට ලං වෙනවද කොච්චර පිටතට ලං වෙනවද කියන එක බැලුවොත් ඒ මුතුම මායාකාරී ස්වභාවයක් කියන්නේ එතනින් එහාට විචාරයක් ඕන ඒකම ඇති. උදාහරණයක් වශයෙන් අද මේ අර ගන්න කොටස් වෙනකොට අපි කතා කරගත්ත එක ගත්තොත් අපි වාඩි වෙලා දැන් මම පරිගංගයට යන්න ආවා. කියලා මම වාඩි වෙලා එතනදී අපි අත්‍යත්ත පයිස සීමාව ගන්නේ උත්තම් පාදතල අදෝකේ සමත්තක තච පරිගංගම් කියන විදිහට පාතාලයෙන් මුල සෙක්ස්වලින් යනට මේ හැම පිළිගෙ පිට කෙලවර කරගෙන නැත්නම් මේ කය ඉඳගෙන අපි මේක විතරේටික පිරමීඩයක් වගේ නැත්නම් චෛත්‍යයක් වගේ වහක් වගේ මම දැන් මෙතන කියනකොට මම කොතන තමයි කොටුවෙන්ද මේ ඇතුළත මම අධ්‍යාත්මයි අධ්‍යාත්මිකයි බාහිර පිට කියලා ගන්න. මේව නැත්තම් ඔබ කතා කරන්න බෑනේ. ඔතන තමයි අපි සම්මුති වෙන දැනට අපි එක එක නවන්න ඇගේ කවුරුත් හැපෙන්නේ නැතුව ඔන්න මම ඉඳගත්තා කියලා. ඊට පස්සේ උපදෙස් දීගෙන භාවනා කරගෙන යනකොට අපි හිතමු දැන් ඔන්න මම දැන් මෙතන මේක යාපුරු කරගත්තා, යාළු කරගත්තා, ආද වුණා, මිත්‍ර වුණාට පස්සේ අපි යම් විදියකට මේ මඩ දැන් මෙතන කියන සන්දර්භ වෙනුවට හුස්ම ප්‍රාණය ප්‍රතිස්ථාපනය කළොත් හුස්ම ටික වැඩ කරන්නේ උඩුකය විතරක් නිසා උඩුකය අජත්ත වෙනවා. යටිකයත් බහිද්දා. අජත්ත සීමාව අතුරු. එතකොට කියන්නේ යටිකය අමතක කරලා උතුම් කායම් පනිදාය පරිපකක් සතිය උපට වෙච්චා. කුටිපය කෙලින් කියාගෙන උෂ්ම බාධාවෙන් නැතිවෙන විදිහට ආශ්වාසගත පද්ධතිය වායු ධාරාව ගමන බාධා කරනතු දුකයි කියන්නේ අනිකයි අමතක කරන්න කියන්නේ යෝගාවචරයට අච්චත්ත කයිද තියෙනවා පොඩ්ඩක් කරපන්. මේ විනතේ ලක්ෂණ කීයද ඇති දැන් අපි පළවෙනි දරේට කය ගත්තා කියලා කියන්නේ කයට ගත්තා කියලා කියන්නේ ඔය කවුරු කැමති නැති මුළු ලෝකෙම දන් දුන්නයි කියන්නේ. අජත්ත සීමාව අල්ලගෙන ඒකට වාංගු වෙලා ඒකට ප්‍රේම කරලා ඒක මම කියාගෙන ඒක මම මගේ කියාගෙන මුළු ලෝකයම දැක්කේ නැත්නම් මේකට හිත ගන්න බෑ. ඒක තව පැත්තකින් කියනවා නම් මුළු ලෝකෙට අසතිය යොදන්න නැතුව කායට සතිය ගන්න බෑ. නාසතියට සාපේක්ෂව සතියේ කය පිළිබඳවයි ලෝකය පිළිබඳවයි දෙකටම සමසතියක් ගන්න නම් ඉතින් අතුමතක්. කවදාකවත් මම දැන් මෙතෙන් වෙන්නේ අපි දැන් මෙතෙන් ගන්න හැම චිත්තක්ෂණයකම තමයි කියන ක්ෂණ සම්පත්තියකදී මුතුරන මතක තියාගන්න ඒ චිත්තක්ෂණයේ මුළු ලෝකෙම අපි දන් දීලා ඉතියි. මේ නිසා බුදුජානකසේ දාන ඉස්ලා නිවනට ක්‍රම පදවල පාවිච්චි කරනවා. ඡාග පදිනිසක මුක්තියනතු. ඡාග කියන්නේ පරිත්‍යාගය. මුක්තිය. අපි මේ සංකේතයෙන් අතහැරෙන්නේ මුක්තිය කියන්නේ නිදී අනාලය කියන්නේ ආලය ඇරපි. ඒ නිසා හඳුනන මතක තියාගන්න මේ කය කියන සීමාවට හැම සීමා කරගත්ත පාදතලෙන් උඩ කෙස්වලින් යට සීමාවට අල්ල බදා ගන්න අල්ල බදා ගන්න සතිය පිළිටවන්න පිළිටවන්න බාහිර ලෝකේ ඡාග මුක්ති පරිසක අනාලය සිටිනවා. මුල ධර්ම වශයෙන් මම කියන්නේ. ඊට මෙතනින් ගිහිල්ලා උඩුකයට හිත ගන්න ඊ වාර්තයට යටි කරලා කරලා වෙනවා. ඒකට යටිකයට ඡායකපටිනි සකමුත්‍ය අනාලය හිට වෙනවා. ඒක නොකළොත් උඩුකයට දැඩි අවධානය යොමු කරන බය සතිය ඒකාග්‍ර වෙන්නේ නැහැ. ඔන්න වචනේ බුදුහාමර පාවිච්චි කරන ඒකාග්‍ර කරනවා. ඊට පස්සේ කියනවා නම් මාස්ටර්කට ඕන බුතලට හෝ ඉන්නේ හැක්මට හෝ මේ හුස්ම වදියේම වදින කරගෙන තන ගන්නේ. ඒ ට්‍රේන් එකට ආදරයකට නෙමෙයි. ඊට පස්සේ ඒක අධ්‍යාත්ම කරගෙන උඩුකයත් වයිටක්. ඉතින් ඒක කුණ්‍ය කරගන්නවා. දැන් මේකට කියනවා ඒක අක්කයි කියලා. අර ඉස්ලන්ට් එකට වැඩිච්ච ආලෝකයක් හරියට එක තැනකට කේන්ද්‍රගත වෙච්චාම ඒ ආලෝකෙ පුළුවන් කඩදාසිය පුච්චන්න. අනේ නෙමෙයි බෑ. දැන් මේ කේන්ද්‍රගත කිරීම අනුව හරියටම හුස්ම අදින තැන කය කරගන්න. එතකොට අක්ෂත්ත කය වෙන්නේ මේ මාස්කාග්‍රය උතුලේ ඒ ඉච්ඡේන කොප්පන ගතිය එහෙම නැත්නම් ප්‍රසාද රූපේ කියන ඔපේ කියන. වෛද්‍ය රූපේ වෙන්නේ වායු පොට්ටක ධාතුව. දැන් බාහිර රූපය ඇවිල්ලා පීරක් ගන්නවා වගේ එහෙම නැත්නම් කඩුවකින් කපන්නවා වගේ චේතකින් කපන්නවා වගේ රැහත් වෙන තැන පීරාගෙන ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙනවා පිට වෙනවා එතකොට යෝගාවචර අධ්‍යත්ත බයිද්දා කියලා කියන්නේ සම්පූර්ණ තාක්ෂණික වශයෙන් වෙනස් සම්දර්භයකට එතෙන්ද අර කාය පුරාණ වේදිකා කියන අවධානය එක තැනට නාඩිගත වෙනකොට මේ පුච්චෙන්න පුළුවන්. එනිසා වෙනම තැන අල්ලගන්න එක සමාරුයි. අපි අල්ලගන්නේ මේක නිසා මේ කියපු හත්කන යාමක නිසා. මුලින්වත් නෙවෙයි මේ බහනක් තියෙන්නේ. ඉතින් කෙරුවට පස්සේ මේ නාස්කාක්‍රිය හරියට මම නිදර්ශනයක් ගන්න ඉන්නක් කරන්න එපා. විදිහ කියන තරකන්නේ කිය. වෙන අරමුණක් ගන්න කියලා මම නිදර්ශන කියන්නේ මට අවශ්‍ය දෙන්නේ. මෙන්න මේ විදිහට තිබ්බට පස්සේ අවධානය මෙතන ගියාට පස්සේ ඒක ශබ්ද වලට කරනවා වේදනාවට කරනවා ඉන්ද්‍රිය කරනවා කියලා කියන්නේ අර ඒක ඒකාක වෙච්ච නාදගත වෙච්ච අජත්ත වෛදසීම අර එකපාරට ලොකු හැබැයි ලොකු නට ආය ගන්න කිසිරි ගියාට ඒ කියන්නේ ලෙන්ත් එක හරියටම නාමිදුර අඟලන ආලෝකය ආලෝකයෙන් කියන්නේ ලෙන්ත් එක කොලේට අඟලකට ගන්නකොට පිච්චෙනවා අඟලකින් උස්සනකොට ලකේ ලොකු වෙනවා අඟලෙන් පාස් කරනකොට ලකේ ලොකු වෙනවා පිච්චෙන ශක්තිය නැති වෙනවා ඉතින් මේ භාවනා කරන කෙනෙක් පාරටමගේ ලක්ෂණ පිච්චෙන ධර්මතම අවධානයේ සතිය සමාධිය දිනු වෙනවා සකර්මණදී වල කාය ලොකු වෙනවා ඉතින් අනිත් අස්සන දෙන්නත් මේ අච්චත් වයිදා දෙක හතර ගැටුම මෙන්න මේ අච්චත් වයිදා දෙක හතර ගැටුම මෙහෙම තියාගෙන ලෝකාවිතේ අපි හිතමු ගමන් යනවා දැන ගැඹුරකට සමාන වෙන්නේ කියන තියාගෙන මෙයාට පුළුවන් උනායි කියලා ආශ්වාසයේ තියාගත්ත මේ නාභි දුර ප්‍රශ්වාසයට හොල්වන තුලින් තලන්නේ ප්‍රශ්වාසයේ තියාගත්ත ලෙන්ස් එක එහෙම ආශ්වාස තලන්නේ නුඹ නර දැරීම අර පිච්චිල්ල තවසේ සූර්යාලෝකයේ මනින් හදලා තියෙන කලබුණගේ පාර්ශ්වයෙන් හදලා තියෙන වීදුරු ග්ලෝ වගේ එයාට තියෙන කොලේ ආට පුච්චාගෙන බලාගුණම් ගිය හැටි පිච්චෙන්නේ. වැස්ස තියෙන වෙලාව පිච්චෙන්නේ. මිනිස්සුන්ට ඩිපාර්ට්මන්ට් එකේ තියෙනවා කියේ ගෝලේ හයි කළා. ඉතින් ඒක අතරවසේ සොලේ කියන පිච්ච ප්‍රමාණය ඒ වගේ තමයි තමයි කියන්න පුළුවන්. ආශාවෙන් ප්‍රසාද ප්‍රසාසෙන් ආශාවට ඒක දිග ස්නායුගත වෙලා දෙනක පිච්චිගෙන යනවා. දැන් මේකට භවනා නොකරන හිත අභාවිත හිත පණනාවක හිත මේක ලොකුව කුච්චිනා අරන් යනවා එහෙම යනවා ඒ නිසා කවදාකවත් ඒ කෙනාට හරියටම කය කෙරෙහි පිටවන ලද සතියේ හිතු චිත්තක්ෂණ දෙකක් යනකොට කොහොමද තුනක් යනකොට කොහොමද කියලා අපේල උත්තරය දෙන්න ගන්න මොකද රූප බලනවා ශබ්ද අහනවා ගඳ බලනවා රස බලනවා ඉස්සරදි කිහිලෙවික් වගේ අතෙන් අතට පැනපැන යනවා වාතාවක් වාතාවක් තිබුණත් ඒ කාර්ක වෙනවා ආයෙ විශේෂනවා ඒ කාර්ක වෙනවා ආයෙ විශේෂනවා මේ අධ්‍යාත්ම බහිද්ද වේදේ පිළිබඳ තැකීමක් වෙනවා එතන මම කියන්නේ කවුද කියලා චිත්තක්ෂණය දන්නේ නැහැ මේ අභ්‍යන්තරේ මේ අභ්‍යන්තර නොවේ මේ මම මේ මම නොවන කියලා සීමාව පිළිබඳ හැඟීමක් නැහැ. ඒක එම කාලෙට විඥානේ මායාව කරන්නේ. විඥානේ මායාව කරන්නේ දෙක දෙකට බෙදලා ගැටුම කර කරන මිසක් දේශ සීමා අරකලේ දේශ සීමා පෙන්නන්නේ නැහැ. ඉතින් තමයි අපි ඔයලා. එතකොට දැනන්නේ විඥානත් එක්ක යුද ප්‍රකාශ කරන්න යන්නේ. ඊනෝ මේ ආශ්‍රව ප්‍රසාර දෙකක් තියෙනවා. අධ්‍යක්ෂ වෛද්‍ය කියලා දෙකක් තියෙනවා. මෙන්න මේ දෙකෙන් මෙන්න පොඩි කරලා පුළුවන් නම් කඩදාසිය පුච්චන්න වගේ හරියට තියාගෙන ඉන්න. කියනවා ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට ප්‍රශ්වාසයෙන් ආශ්වාසයට යන්නේ. ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වල සද්දට වේදනාට ඒකීවියට යන්න යන්න යන්න මතු වෙන මතු වෙන රූපය බොහොම සීලාරයක් සහිත නවමු ආශ්වාසවලට හිරදේ. ආනාපානේ පමණක්ම දිගේ යනකොට ඒක මේකට මේ විදිහ චතුරාර්ය සත්‍ය වගේ සත්‍යස. අරමුණෙන් අරමුණට හිත පැන පැන යන්න යන්න ඒකේ සිලිලාවක් තියෙනවා. ඒ රසාස්වාදයක් තියෙනවා. ඉතින් අපි කිසියම් වගවීමකින් තොරව උදේට හඳ වෙනකන් රූප සත්‍ය සංගරස රූපවලත් කහපාට මේ පාට රතු පාට හතරක් තිබුණා කාටි කියා. මේවා දිගේම පෙන්කරකට පෙන්කරකට යනවා මිසක් මේ මොකාගේ න්‍යාය පත්‍රයකට මේ හිත වැඩ කරන්නේ කියලා ඒ මොනම ශික්ෂණයක් තියෙන මිනිහටවත් වගකීමක් නැවතුම දීලක් නෙවෙයි මේ නාඩගම නටන්නේ මේ මායාව නටන්නේ. බුදු දනසේ එකටවත් අභියෝග කරන්නේ නැතුව කුංචි අතුරක් වෙන යෝගාවචරයට මේ නාමිදුර අල්ලගන්නේ අල්ලන්නේ එකම ආරම්භනේ පවත්වා. ඉතින් ඩාර්ගේට කරලි කරනවා මට මෙන්න එක ගන්න ඉන්න බෑ වේදනාව එනවා පිටින් සතු කෑ ගහනවා ඒ කිවිදි එනවා ඉතින් අර ඉතිපත් ඉන්න බල්ලා ගෙට පනින්නන්නේ නැහැ ඉහෙ පනින්න තමයි. ඉතින් මොකක් කරාද ඉහෙ ගමන පනින්න. ඉතින් මේකේ තියෙන මෝඩකම තමයි ඉතින් තහතිරුකම තමයි පිළිදින පුරාම තමයි මේ පිටපනින හිත පිළිබඳව පශ්චාත්තාප වෙන්නේ. හිත පිටපැනීම මගේ හිත පිටපැනීම මම හිත පිටපැනීම මගේ ආත්මේ කරගත්තු දුක වල හැඳ වෙනකම්ම පශ්චාත්තාපය තමයි කවදාවත් හික්මීමක් නැහැ. මේ හික්මන්න බැරි බව අනාත්මයේ තියෙන ප්‍රධාන ලක්ෂණයක් ඒක මොකද බුදුබණක් කියලා තේරුම් ගත්තොත් ඊට පිටිපන්නේ ඉතින් ඇත්තද? ඔබනේ බුදුහාන් කියන ආන්න මත කරන්න බෑ. ඔබනේ බුදුහාන් කියන මේක ඇතුලේ මේ වාස්තියක් නෑ, මේක හරියක් නෑ. බලදහදියක් ඇත්තේ නෑ කිය. මොකද ඒක පොඩ්ඩක් අපේ සක්කාය දිටියට කොනක්. අපි මාන්නේ පොඩ්ඩක් ලැජ්ජ කරනවා. අපිට ඕනම දේ නෑ හිතට ඕනම තැන් වලට යනවා කියවම තණ්හාව ඉෂ්ට වෙන්නේ නැති නිසා බුදුබණ ඇත්ත වුණා. අපි පුළුවන් තරම් බලනවා සක්කායිච්චේ වැඩින මානෙ වැඩින සූපාසාවල් වැඩි කරන අර නන්නත්තර වෙන හිතට යනවා. මේ පිළිදෙත් නෙමෙයි මම මේ බලන්නේ. මේ පිළිදෙත් මේක කොහොම හරි අහුවෙලා තියෙන හැබැයි මම කියලා නෙමෙයි. දැන් මේ පිළිසෙට වෙලා තියෙන දැනගන්න වෙන්න අන්තයට බයිදා වෙනස මෙන්න නන්නත්තර වෙන හිත මෙන්න න්‍යායපත් නැතික මේ මෙන්න මේකට පුදුජනන් සැපදීපු යතුරු මොකක්ද ක්‍රම ආරමුණක් කරගෙන එකම ගුණයන් ඒකාග්‍ර කරගෙන ඊළඟලද චිත්තක්ෂණ චින සම්පත්‍ය උපයන්ද ආස්වාසෙන් ප්‍රසවාස ආස්වාස ප්‍රසවාසෙන් මාර්ග මාර්ග යනකොට මේ දෙල්ලම මේ මේ ඕනාව මේ මායාව මේ අත්දැකීම අල්ලන්න මේ ආශ්වාසයේ නිමිත්ත සහ ප්‍රශ්වාසයේ නිමිත්ත දැඩි කරගන්නයි කියන්නේ. ඔබ හරියමාරු සාධාරණීකරණය කරන්න. ඒ නිසා කියනවා ආශ්වාසය ප්‍රශ්වාසය හුද්දට නිමිති කරගන්න. උත්තර අරමුණු කරන්න. මේ කර්මස්ථානය කරගන්න. එතන ආශ්වාසය කොහොමද ප්‍රශ්වාසයෙන් වෙන්නේ? ආශ්වාස ප්‍රශ්වාස දෙක කොහොමද සැපයෙන් වෙන්නේ? වේදනාවෙන් වෙන්නේ, හිතවිලෙන් වෙන්නේ කියලා මේක නිකන් මුළු ජීවිතේ කරම අත්‍යන්ත වූ අරණ්‍ය පරිශ්‍රණයේ වශයෙන් ආනාපාන නිමිත්ත ගන්නවා. නිමිත්ත ගන්න කරුණු තුනක් තියෙනවා. එකක් තමයි මේ ආශ්වාස ප්‍රශ්වාස හැපෙන තැන ඒකාග්‍ර කිරීමට ආසනය ගත තැන නිමිත්ත තුනේ එක. දෙක ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස දක්නා සුළු තරමටම වශ වෙනස ඒ දෙක අතර තියෙන වෙනස දක්නාසුළු මට්ටමට සංවේදී බව නිසා දෙවෙනි කනකුව කකුලුනේ කනකුවක් වගේ දෙවෙනි කකුල හැදෙනවා. තුන්වෙනි එක මේ ක්‍රියාවලිය සඳහා ආසල්පස ඇවිලන ආස්කාරද කුක්කීම සඳහා ආසල්පසාරයෙන් සීතුන් සම්බෙන්වීම සඳහා හේතු වෙනේ වායෝ කොට අපදාතු කියන එක රූප නෙවෙයි, ශබ්ද නෙවෙයි, ගන්ධ නෙවෙයි, රස නෙවෙයි, පහසක්. වායු පොට්ටබලකේ පහසක් කියන මේ හුස්ම රැල්ල උනා තුනි. ඉතින් භාවනා කරනකොට හොඳට මතක තියාගන්න කවදාකවත් මේ තුන එකවර දකින්න බෑ. මේ මේ නැත් එක ඇඟලා තියෙන්නේ එහෙම නෙවෙයි. වර එක ආශ්‍රද ප්‍රසාරක ජීවෙනස ගන්නවා. ඒක චිත්තක්ෂණය. වර එක පිටින් දැනගන්න. වර එක මේ දෙල්ලම කෙරෙන්නේ හුස්ම රැල්ලකින් බව. රූප රූපකින් නෙවෙයි ශබ්ද රූපකින් නෙවෙයි ගන්ධ රූපකින් නෙවෙයි රස රූපකින් නෙවෙයි පොට්ටබ්බ රූපයක් මේකට වායෝ පොට්ටබ්බ රූපය කියලා කියනවා මේ වායෝ ධාතුවේ තමයි මේ කුම්භන අහකරන අල්ලු කරන ගැතිය තියෙන්නේ ඉතින් උදේට අල්ලලා දුන්නේ ලේසියෙන් අල්ලන්න පුළුවන් මෙන්න මේ තුන ජීන්නේ වශයෙන් දගෙන අන්වේ ඥානයක් විදියට ණය විපස්සනාක් විදියට මේ ආනාපාන ප්‍රතිකර තුනයි මේ මට දෙන්නේ කියලා මේ තුනේ කොතන හිටියත් භාවනාව වැඩෙනවා අතරමැද සබ්ජෙක්ට් කරන ප්‍රශ්නයක් නැහැ. අතරමැද වේදනාවක් අර ප්‍රශ්නයක් නැහැ. ඉතිවිලකාරවම එන්නේ ආනාපාන මේ ලක්ෂණ තුන බලනවා කියනවනම් මේකේ කියන ආනාපාන නිමිටි ගත්තයි කිය. අපි කියන මේ ආනාපාන අරමුණු කරයි කිය. ආනාපාන කර්මස්ථාන උනායි කියලා. දැන් යෝගාවචරයට මේ නිමිත්ත බලවත් වෙන්න වෙයිද? එතන මේක හුද්ද සවිස්තරව හරියට මේ සාහන් චිත්‍රයේ වගේ මානසික අන්දම් චිත්‍රයක් වගේ තියෙන තියෙන මේක හරිය රසයක් තියෙනවා. භාවනා කරනකොට ඒක ශීලවයක්. මෙන්න මේ විදිහට අරමුණේ මේ ආස්වාස මේ ප්‍රසවාස කියලා එක තියෙන මේ රස වෙනස හැඳිනීම හැපෙන තන අනුව අල්ල ගැනීම මේ පොත්බ්බයක් සිද්ධ වෙන කියලා දැනගැනීම කියන ධර්ම ඕජා. අලුත් විදියක් හපනකොට ඒ පරිසරයේ තියෙන රස ඕජා. ඒ රස ඕජාව තමයි අපිට ජීවිත රසය කියන්නේ. ධර්මයේ ඕජාව කියන්නේ එතන භාවනා වදිනවා කියන්නේ සතිය පිළිදයි කියන කියන්නේ අප්‍රමාදී හරියයි කියලා කියන්නේ හැම ආස්වාසිකම් ප්‍රසවාසිකම හරියට ගන්නට පිළිච්චට ඒක ගෙඩියක් කනකොට අපන්න අපන්න අපන්න යෝජා රස විඳින්න වගේ ආස්වාසික ප්‍රසවාසික ආස්වාසික ආස්වාසික බුදු වෙනස්කම් ඇති නැති දවසට පෙර හම්බුණාට හරියන්නේ ඒ වගේ මේ විදිහේ පරිවෙලා තියෙනවා නම් ඉදිරියට ගිහලා ඒකේ ඒකේ ගානට කටස්කාල හැපෙන මට්ටමක තියෙනවා. කටස්කාල හපන්න පුළුවන් දත් තියෙනවා. ඒ සිංහ රජු වෙන කාලේ ගිරියකමේ කියලා මිනිස්සු කියලු මේ. රජගෙදර වැඩ කරා. දත් නැතිව. ඒකට රජුණන් කරුකේට කම්බ වෙච්චලා වීඩියෝට ඔය ගිරියකම හිටුණා. අනුවත වීදුරු මහණ කියලා කටස්කාල හැපුවා. රජු උත්තර දියාලු ඒ නිසා ඒ තරම් පුවක් කාලා පුළුවන්. දැන් නැති විතුරු මහර කියලා රටස් කරලා හැමෝම ගිරියවද. ඒකේ තේර ගෙඩිය කනකොට මේක හතර හැපුවට ඒකේ හොන්තරට පෝජාව ගන්න දන්නේ නැත්තම් තේර ගෙඩිය පරිවිලා දැක්කනිලා නම් ඒම කටේ තමයි යෝගාවචර සෞත්‍ය යෝගාවචර හරියට දන්නේ යෝගාවචරය කියන්නේ හරියට මේ තේර ගෙඩිය ගන්න මේකට ඒ ඕජාව ගන්න නම් මේ පැච් කරලා ගන්න මේ මන්නන මෙතන උගෝ දෙනේ කහලක් කියලා දන්න කතාවක් නමුත් මේ පදමන්තු මට ඉස්සරහ යන්න බැරි නිසා මම මේ අතු වෙලා නැත්තේ දැන් මෙතන ඉඳලා මේ යෝගාවචරය මේ ලබාගත් ආනාපාන නිමිත්ත මුළු ජීවිතේම කරන ලද වචිනාම කුසලයි ජීවනද ප්‍රධාන වචිනාම දානයි දක්ෂකම් වලින් අන්තිම හේර ශිල්පේ කියනවා. මොකද මේකේ ඉඳනම මුළු ලෝකෙම දන්නේ. මොකද මේකෙන් අයින් කරගන්න ඕන නැත්නම් මේ වැඩේ මේ අපිට මේ කම්බලේ ඇවිදිනවා වගේ යන්න බෑ. මේම හිතියොත් මොකද වෙන්නේ බලන්න අන්තිමට මේ නිමිත්ත බලාගෙන ඉඳලා තියෙනවා. මොනකොටයි කියන්නේ කය අල්ලන්නේ නැතුව ඉන්න ගැතියනේ කරන එක නෙවෙයි කියන්නේ. අපි කය කියන එක ආශාද ප්‍රසාර ස්පර්ශයේ ප්‍රසාර ස්පර්ශයේ සියර සියක් මපාරද නිමිත්ත අරගෙන ඉන්න ඔක්කොම බලාගෙන ඉතින් දිහාම බලන්නේ කියොත් මේක දෙවෙනකොට මේ කියන්නේ ගොරෝසු ආනපන සිහිනු වෙනවා සිහිනු ආනපන අතිසිහිනු වෙනකොට මේ නිමිත්ත දිහා බලන්න ආනපන නිමිත්ත කියන්නේ ආශ්වාසයෙන් කොට මෙහිම ප්‍රශ්වාසයෙන් කොට මෙහිම එක දිගයි මේක කොටයි මේක රැලිමාන නංගමින් යනවා මේක ඒ සීරු පිළිමැදෙනවා මේක අයියෙන් ගිලේක වැඩ නතර වෙනවා මේක එමීරු කියලා අයියෙන් එනවා ආදි වශයෙන් මේක දෙන සතහන ආකාර දැක්කා හොඳට දකින්න දකින්න පුදුමාකාර විදිහට එතෙන්ද මේකක් ඒකෝදි වෙනවයි කියලා ප්‍රකාශය සඳහන් කරනවා. ඒකෝදි වෙන්න වෙන්න එක හුස්මෙන් දෙකෙන් තුනෙන් මේක සීන් වෙනවා. සීන් වෙනවා කියලා කියන්නේ දැන් කය ගෙවන් වෙනවා. එන්න දැන් කෙලස් ගෙවන් වෙනවා. දැන් මේ කියන්නේ සත්‍ය වැඩේ. දැන් මේ කියන්නේ අප්‍රමාණේ පහළ. මෙන්න මේ පහළ වෙනකොට ඇද්දේ කරලා බලන් හිතේ ඒ වෙනුවට රූප බලන්න හිතන සද්ධාහට දෙනවා මෙන්න මේකටයි අපිට කියන්න වෙන්නේ ආයතනයක් අය අල්ලන්න හදනවා. අර ගෙවන් වෙන වැඩපිළිවෙලට අනුග්‍රහ කරනවා. නිසින්ින්දේ ගෙවන් වීම යන්නයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කියන්නේ කරන්නේ. අනාථ වෙන්නේ කිසිම ඒ වෙනකොට බයක්, චකිතයක්, පාළුවකයක්, කම්මැලිකයක් ඇවිල්ලා අලුත් අරමුණු මේකට දාගෙන ඒක ගැන සැක කරලා නිින්දට වැටෙන්න දෙන්නේ නැතුව මේ ගෙවන් වෙන හුස්ම රැල්ල දිහා බලන කීම කය ගෙවන් කිරීම කය උපාදාන නොකිරීම සුද්ධ වශයෙන්ම දෙයක් ගෙවන් කිරීම සුද්ධ වශයෙන්ම සතිය බලවත් කිරීම මොකද භාවනා කරපුවාට මේක විනාඩි 50ක් කරතයි භාවනා නොකරුවා මම දැකගන්න විශ්ුතිය භාවනා කරන කවදාකවත් මේක දන්නේ නැහැ භාවනා මේකයි කියලා දන්නේ නැහැ ප්‍රේතේ කියපුවට එක්ක දන්නේ නැත්නම් පරිවිච්ඡේදයේ විදියට කපනවා ඉහිල වැඩි වෙච්ච ඒවාට මේ පරිවර්තනය. එහෙම නැත්නම් කොච්චර බහන කරුවා කමඩාන් යුද්ධ කරන මම බලන්නේ මේකයි මෙනේ කිවි මේකයි උනේ මේකයි වෙනකොට වෙනකොට කල්යනවල මේකයි ඉන්නේ සපෙල උත්තර දෙන්න බෑ. අන්න එතනදී මේක උපාදාන කරන්නට ඉන්න පුළුවන් නම් මේ උපාදාන කරන්නට වින්ච අපි බණ අහලා තියෙනයි කියලා මේ ඇහිචයට විඥානය පුදුමාකාර ජාලියක් කරනවා පුදුමාකාර මායාවක් පුදුමාකාර නම ගැනීමද දැන් කායේ නිශ්චිත නැහැ හිත කාය අල්ලන්නේ නැති බව දන්නවා ආසල් වසස දේවම් කරන්නේ කොහොමද බව දන්නවා ඒ වුණාට මේ විඥාන ඒ වෙලාවට මුළු රජ පුරාම කොඳු දුවනවා වැස්සට දෙමවනවා ඉදිකට දුවනවා ඉදිවට්ටම හිලි අරිනවා ඉතින් අන්තිමට යෝගාවචරයට දැන් හොයන්න අමාරු මේ ඇති වෙන්නේ කොබිදෝන ගැතිය ඉදිකට දුවන ගැතිය හිරි වැටෙන ගතිය, හිරි යන ගතිය, වැටෙත් වෙන ගතිය කාය ප්‍රසාදයෙන් එන එකක්ද කාය විඥානය අසුර කරගෙන නැත්නම් මනෝ ප්‍රසාදයෙන් මනෝ විඥානය අසුර කරන එකක්ද කියලා අල්ලන්න බෑ. ඒ යෝගාන්තරයේ තියෙන කායට ඇති කැදරකම නිසා මේවා හිතන කාය විඥානයමයි කාය ප්‍රසාදයමයි කියලා අතගන්න. එතන නෝකෝගේ සතිය කැඩෙනවා. කායට ආසාවක් ඇති වෙන කෙලස් පාරයි. මේක හැබැයි මම මේ දැනුව කරන දාර්ශනික කරක් කියන දාර්ශනික අපරාධයක් විදිහට නෙමෙයි කතා කරන්නේ විඥානයේ තියෙන ආහාරගතිය පිළිබඳ. එයාට කාය විඥාණයෙන් ගන්න සරුරු නැත්නම් සවිඥාන කෝ කරන දේවල් නැත්නම් ඒ විඥානේ හදලා පෙන්නනවා මේක පැත්ත ගිරිවැටෙනවා. ඒක පැත්ත කට ගැස්සෙනවා. ඒක පැත්ත කූඹි දෝනවා. নানা ආකාර දේවල් වෙනවා යෝගාවචර සෑහෙන වෙලාවක් මේක කාය ප්‍රතිබද්ධ නොවන බව කාය විඥානේ නොවන බව කාය ප්‍රසාදේ නොවන බව තේරුම් ගන්න බොහෝ කාලයක් යනවා කායට වැඩි ආශ කරන අයට වැඩි වෙලා යනවා බණ ගන්න කෙනාට කාය පාවා දෙන්න කැමති කෙනාට කාය ප්‍රතිපද විඥානේ පිළිබඳ බණ දන්න කෙනා දැනගන්නවා මේ විඥානේ වැඩි ලේසියෙන් හරින්නේ මේ විදිහට කාය සම්බන්ධ කරන ආකාරය ගැන නතර ඈත රූපෝගයක් වෙනවා ඉතින් මෙයා යේසුස් වහන්සේ අදහන කෙනෙක් නම් මොන අපේ දේවපුත්‍රයන් වහන්සේ පුරුෂයා කරන ඉස්සරහට බුදුහාමුදුරුවෝ අදහන කෙනෙක් නම් ඔන්න බුදුහාමුදුරුවෝ ගමන බුදුහාමුදුරුවෝ පේලි පෙයි එනවා. මෙබ්බෙලාට නබිනාගතුමා නානා ප්‍රදෙල්ලම් පෙන්නකොට මේගොල්ලෝ කියන බුදු අම්මේ අම්මා තාවත් නැකපොතේ කාරණා මට නම් ආගම ධර්ම හොඳට පේනවා. එහෙම නැත්නම් සෞඛ්‍ය ප්‍රකාරක මිනි අපකට පේනවා සුසු පේනවා වමනේ පේනවා ඉතින් දැක්කට පස්සේ අල්ලපු ගෙදරට රෝගියෙක් කරලා තියෙනවා කියලා ඉතින් තොවිනවා ගෙදරමන් හරි කියනවා මේ මිනිස්සු වෙන ඔබට ඕකනේ භාවනා කරන්න එපයි කියලා අපේ ඔය කාර්යවල එක හිටපන් ඕන භාවනා කරලා හිට පිස්සුවක් කියලා අම්මම ඇත්ත කතා. නමුත් මේ කාය විඥාණය මම අල්ලන්නේ නැහැ. මේ වෙන්නේ කාය විඥානයේද මනෝ විඥානයේද කියලා අල්ලන්න තරම් යෝගාවචරය අචේතනික සචේතනික ભેදේ දන්නේ නැහැ. අසංකාරික සසංකාරික ભેදේ දන්නේ නැත්නම් අනාතයි තමයි. අසරණයි තමයි. මේ පිළියේ තියෙන මේ කියලා තියෙන්නේ කය අල්ලන්න එපා විතරක් නෙමෙයි කාය විඥානය අල්ලන්නත් එපා. දැන් මනෝ විඥානේ කාය විඥානේ වශයෙන් මායා කරනවා. චක්කු විඥානේ වශයෙන් මායා කරනවා. සෝත විඥානේ ආවට පස්සේ අනිමිත සූත්‍රය එනවා ලංකර මන්තර කියනවා දේව සමාධාවල් මේ කතා කරනවා එනවා නැත්නම් අල්ලුගෙත් තමන්ටම බයිනවා වගේ එනවා ඉතින් මේ විශාල නඩු බුරුනේ එක පොඩ්ඩයි ගැටලක් තියෙන්නේ මේ මනෝ විඥාණයද සෝත විඥාණයද අල්ලලා ගන්න මොකද භාවනා කරලා අවිඥානික සමිඥානික වෙන්නේ දැකලා නැහැ සංස්කාරික සකංකාරික දන්නේ නැහැ ඉතින් අර සෝත විඥානේ වගේ මනෝ විඥානේ පෙනීනකොට කොච්චර ධාති කෙරුවක්වත් එයාට ඇහෙන්නම අල්ලපගෙන ඉන්නේ බලන්න. පොඩි වෙලාවෙ තියෙන හැකෙන මේ මනසු නිරතරාදි මට බලන පෞසිත කරගන්නවා කියන පුදුමාකාර නඩුකි. භවනා කරන නැති කච්චරක් මේක වෙනවා. නමුත් භවනා කරනවා කියලත් අදාළයි කියන්නේ මම කතා කරන්නේ. ඊට පස්සේ ගන්ධ ධාතියන පටන් ගන්නවා රස ධාතියන පටන් අර ගන්නවා. මේ විදිහට මේ කය අතහරින්න අපි කායනිරපේක්ෂ භාවනා කරා. මේ කාය විඥාණය වශයෙන් මනෝ විඥාණය. මේ මායාවල් පෙන්වන්න කිසිම දෙයක් අවශ්‍ය නෑ යාට. ධාර්මික ශාලාවක් ඕනෙත් නෑ, පසුන් දිලෝණ කරන්නෙත් නෑ, නළු නිලෝණ කරන්නෙත් නෑ, සම්පූර්ණ නාටකම් වෙන්නේ. මෙන්න මේ දෙක අල්ලන්නේ නැති වෙන්නේ. කය අල්ලන්නේත් නැහැ. කාය විඤ්ඤාණය මම අල්ලන්නේ නැහැ කියලා දැනගන්න නම් ලැහැස්තිලා යන්න ඕනේ. මොකද ලැහැස්තිලා යන්න ඕනේ ආනාපාන නිමිත්ත නැති වේගන නැති වේගන යනකොට හිත පුදුමාකාර වශයෙන් මේ නිමිති වර්ගයක් පෙන්වන්න හදනවා රූපාකාරයෙන් පෙන්වනවා වේදනාකාරයෙන් පෙන්වනවා සංඥාකාරයෙන් පෙන්වනවා විඥාන සංස්කාරාකාරයෙන් පෙන්වනවා මේක හරි භාවන කොට කියන්නේ මේ මට්ටම් පන්නන්න බෑ ඒ තරම් මේක විස්තර තියෙනවා මේක තමයි බුදුරජාණන් වහන්සේ හොඳටම කලින් දැනගෙන හිටියේ ප්‍රසිද්ධාත තාපසේක වශයෙන් භාවනා කරන මේක දැක්කා දැක්කට පස්සේ ඕනම කෙනෙකුට කියයි මම දැන් අවිඥා පාවිලා තියෙනවා මට දිගට එකක් කතා කරන්න පුළුවන් නානා අප්‍ර එළඳා මේ ටික කන්නත් ඇති ඊට පස්සේ තේරෙනවා තාමත් ඉන්නේ තමන් හදාගත්ත මනෝලෝකික ප්‍රමාණය ඒක මානසික මායාවක් පමණයි කියලා එසේ මෙසේ කෙනෙකුට කල්පනා වෙන්නේ මොකද කාලේ රස. රස නැත්තම් වදින්නමයි කරන්නේ. අකුල දේවල් වෙන්නේ අසුබ දේවල් වෙන්නේ නමුත් ඇතුළෙම ඉන්න නිසා වඩා ප්‍රතිචිප් කරන්නේ. ඉතින් මේකෙදී කොච්චර ශ්‍රද්ධාවලද කියලා හිතා. කොච්චර සීලය පිළිබඳව Tamange දැඩි ඉල්ලාසිකමක් වුණාද කියලා දැනගන්න. කොච්චර මේ කලින් අහලා ආරයටම Taman කරා පැමිණෙන මේ මායාව Taman කරා පැමිණෙන මේ මුසාව තමන් කරා පැමිණෙන මේ වංචිත බව ෂටගතිය ධර්මයේ ඉතාම ගැඹුරක් බව. ඒක අහුණාට ලැජ්ජ වෙන්න දෙයක් නෑ කොයි කෙනෙක් අහු වෙනවා නමුත් කනකොට රාස්කල් ගන්න දැනගෙන කණ්ඩෝනවා. මඩ කන්න නැතුව වේනෙන්න මඩ කනවා නෑ රාස්කල් ගන්න දැනගන්න විතරයි මොකද කියන්නේ. ඉතින් මේ ටිකේදී මම කලින් කිව්ව විදිහට රූපාකාර වේදනාකාර සංඥාකාර විචංස්කාරකාර මේ ටිකේදී කමඨා සුද්ධ කිරීම ඉතාමත්ම වැදගත්. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡාව නිකන් හරියට මොකද එක්කෙනෙක් අහුවෙන් තන් නෙමෙයි අනිත් එක්කන අහුවෙන සංසාරේ දෙනාවු අන්තෝ යත බයිජට ජටා යටතෝ පය. තමයි මම ගත ගන්නත් විදිහට මේක ලියන්නේ. හැබැයි මේකේ න්‍යායක් තියෙනවා. චිත්ත න්‍යායක් තියෙනවා ධර්ම න්‍යායක් තියෙනවා බීජ න්‍යාමතේ උතු න්‍යාමතේ ඒ උපදේශ දේශනා කරගෙන නම් සමන්ද වෙච්ච දේ වෙනකොට උත්සන්න වාසනාව තමයි මේක මේක වෙන්නේ. ඉතින් යම් කෙනෙකුට ඒ පේන රූප වේවා රූපාකාර රූප රූපවා ශබ්ද රූපවා ගන්ධ රූපවා රූප පොට්ටක රූප මොන පේන ගහරි කමක් නැහැ ඒ මොනසට ආරක්ෂකයක් ඍෂිගිරේ ආමර හදලා තියෙනවා කන්දුළු අවශ්‍යම තේම දින්න ගන්න කුටියක් මොකද කන්දුළු හැමදාම ඍෂිගිරේ ඉන්නවා කාලෙකම ඇවිස්සෙනවා ඇවිස්සෙනකොට පස්සේ ගොඩම නැ කොරම ගන්න ඉතින් ආරක්ෂක කුටියක් තියෙන හදිසියක් වුණා බුදු පිටේ කියන බංකරයක් වගේ අද තේරු බුදුරජාණන් ආරක්ෂක රෝගයක් හදගෙන තියෙනවා මේ පේන දේවල්. ඇහැට පේනවා, කනට ඇහෙනවා, ශබ්ද රූප ගන්න ඔක්කොම ධාතු මනස්කාර වශයෙන් බලන්න පුළුවන්. මේ වායෝ ධාතුවේ තියෙන කම්පන චංචල ගතිය, තේජෝ ධාතුවේ තියෙන උණුසුම් ශීශික ගතිය, අටවි ධාතුවේ තියෙන තද කරන මෙල කරන ගතිය, ගොරෝසු රළු ගති, සියුම් ගති, එනම් අපෝ ධාතුවේ තියෙන වැකිලෙන පිටු කරන gati වශයෙන් මේ පේන පේන හැම දෙයක්ම ධාතුමංසිකාර කියන භාෂාවට දාගන්න පුළුවන් නම් ඒකට සෑහෙන අවශ්‍යයි. නමුත් යෝගාවතර කියන්නේ මොකක් කාට වේදුනා, නැහැට වේදුනා, කන වේදුනා, ඇහැ වේදුනා, මේක වුණා, ඒක වුණා කියන සම්මුති අර ඉදරන්ට සම්බන්ධ කරලා කියන්න ගත්තා නම් එන සංවේදනයේ පටලවිලක් වෙනවා ආගමින් එකකට තේරුම් ගන්න බැරි වෙනවා ඉතින් යෝගාවචරයේ ආගමින් එකන දෙගොල්ලම මේ සම්මුති ලෝකෙ පටලැවෙනවා. මොකදලා හෝ ධාතු මනසිකාරය නැත්නම් මේ ධාතු වශයෙන් මේක පෙනින්න වෙනවා නම් යා භෞතික විද්‍යාව ඉගෙනගෙන තිබුණ කෙනෙක් නම් ඒ භෞතික සාමාන්‍යයෙන් එතෙදි පස්සේ ළමයි යුනිවර්සිටි පංගලකට උන භෞතික විද්‍යාව දාන මේ හැම එකම තියෙන උතු භාව ලක්ෂණ ටිකක් විතරයි ස්වභාව ලක්ෂණ ටිකක් විතරයි ගති ටිකක් විතරයි මේ ගති වලට මගේ කන කට ඇහැ නිව දහසේ කියන සැප දුක් කියන දිග පළල කියන කරු සුදු රතු කියලා ලේබල් අලව් වේලාවෙ ඉඳලා විචිත්‍රයි ලෝකේ ගොඩ ගන්න බෑ. මේ ඔක්කොම තියෙන මේ 13 ලක්ෂණ ටික දැක්කම. සංගේ අටක් ගියා, දැඟලුවා, කුඹේ ගියා, සීතල වුණා, උණුසුම් වුණා. ධාතුමාචර දාපු ගමන්. සාරෝණකේ කියන්නේ අචේ සචේතනික සිතන සිදුවට බහාට බලා අචේතනිකව සිදුවෙන මේ කටයුත්තේදී මේ කය විඥාන ප්‍රතිබද්ධව අය ප්‍රසාදයට ප්‍රතිපද වෙන දේවල් සහ මනෝවිඥානය සහ මනෝ මනස ප්‍රතිපද වෙන දේවල් වෙන් කර දැනගන්නා සුළු ගමනට තියෙන එකම නිදේශ පිළිස තමයි ඔය ධාතුමත් කරගන්න. ධානුම ධාතු පමණ. ධාතුමත් මේ වේද. ධාතුමත් රේ වේසා. අතුරු පිටිවිය ධාතු ක්‍රියාවලියක් ඒ නිසා ලෝක සාහිත්‍යය කියනවා මේ යෝගාවචරය ධාතුන්ගේ භාෂාව දැනගත යුතුයි. ඒ ධාතු ක්‍රියාත්මක වෙනකොට ඒගොල්ලෝ ඇවිල්ලා රංගපානට අපේ හිත කියවන්නේ රූපාකාරයෙන්, නිදර්ශනාකාරයෙන්. ඒ රූපක ස්වරූපයෙන් සංඥා ස්වරූපේ දුර සම්පූර්ණ පරිවිදේ නමක. ඒක තණ්හා මාන දිට්ඨිය ටික. ධාතු මනික දාපු ගමන් සුද්ධ විද්‍යාවක් වඩපත්. අනිදු හුරුයි. වෙන සංසිද්ධිය ධාතුමනසකාරයෙන් කියන්න පුළුවන් නම් ඒ විදිහට කායගත සත්‍යයේදී ඔය ආනාපාන සතිය වශයෙන් උදේසන්තික තන කරා. ඒ වම් පිටේ වික්‍රේ කායේ කාය අනුපස්සේ විහෙති කියන එක ධාතුසෝ පච්චවෙකති කියනවා. ධාතු වශයෙන් මේ ආපෝ ධාතු වෙනගෙන පිළිගන්න ගැතිය. තීජ ධාතු මොනසුන් සිසිගති. හතරේ ධාතු කියනවා බාර ගොරෝසු තද කියලා තුනක් හැලු මුරුදු මෙලෙක් කියලා කටයුතුනවා. පළවෙනි ධාතු වෙනවා කුඹරක් වුණා ගැටි. මෙන්න මේ ධාතු වල කතා කරන පටන් අරගත්තොත් ඒ යෝගාචර කියන කිසි කෙනෙක් පිළිගන්න කැමතිත් නෑ. තමගේ හිතේ පිළිගන්න කැමතිත් නෑ. කතා වැඩිදුර යන්නේ නෑ. උච්චේ කමටහන් සූත්‍ර කරන්න දෙයක්වත් නෑ. නමුත් මේ අතහුරු වෙලා තියෙන්නේ සම්මුතිය පැත්තෙමයි මම කියාගන්නයි මගේ කියාගන්නයි ආත්මේ කියාගන්නයි ඒක දහස් මනස කාර්ය කියන කාරේ වේලිච්ච ගතියකට යනවා. මොකද ඒ වේලෙන්නේ කෙලෙස්. වේලෙන ආදියක් වේලෙන කෙලෙස් ඒ නිසා යම් වෙලාවක යෝගාවචරයට අනපාන වේවා ධාතු මනස්කාරය වශයෙන් වේවා මේක බලන්න පුළුවන් නම් පරිණාමයේ කියන ප්‍රශ්න පස්පණේදී ගන්න පුළුවන් ඉතින්ද වැඩවලුත් ගන්න පුළුවන් ඒනම් අපමත්තස්ස ආතාපිනෝ මේ පරිත්‍ත් පරිත්‍ත්ස්ස විරතෝ විදිහට මේ භාවනාවෙන් එන මේ අත්දැකීම මොන්ද ප්‍රමාදී ලක්ෂේකී අදන් වීර්යයෙන් එහෙම නැත්නම් ඒකටම යෙදිච්ච හිතකින් ගත කරනවා නම් ගේහිතා සර සංකප්පාතේ පහියන්ති කියලා. යෝආශ්‍රිත වූ කාමයට බැඳුනා වූ සංකල්ප ආකල්ප ඉබේම ධාතුමනසකාට යනකොට හැදෙනවා. ධාතුමනසකට දාගන්න බැරි නිසා තමයි අපි මේ පඩවිදුමා කට දෙයක් දක්වම අර මේ කිච නානා ප්‍රකාර දේවල් කර කර මේක විශේෂණය කරා. නාටකශාල දානවාන් පේනවා මේ ධාතුවන මම කියාගත්ත ධාතුව තගන්ට දුකක් වුණාට මම කියාගත්තේ නැති ධාතුව මේ දෙල්ලන් දෙකම තියෙන අපිට දුකක් නැහැ. අනුපුද්දුම වෙනසක් කියලා. මම කියාගත්ත ධාතුව වල විලෝපන වෙනකොට මට හරි පශ්චාත්තාපය. එයි මේ මට උනේ කියලා. නමුත් එළියේ තියෙන කෙහෙල් දැල්ලක් කුලකට වැනෙනකොට ප්‍රශ්නේ නැහැ. ඉහි තියෙන දුවිලි දෙක සුළු සුළුකට අපි කැපකිලා කැපකිලා උඩ ගියාට අපිට ප්‍රශ්නේ නැහැ. ඒ මොකද මේ ධාතු මගේ නෙවෙයි. අජත්ත බහිදා වෙනසේදී අජත්ත ධාතු දුක පිණිස පිටින අතර ඒ හරහා බහිදා ධාතු වරනකොට ධර්මතා. ධර්මතා. ඉතින් අජත්ත දාලා බලනකොට නරක බහිදා දාලා බලන්න අජත්ත බහිදා දාගෙන යනකොට කවුද කිව්වේ මොන මේක උඹේ කියලා ගන්නේ කියලා. ඒ වගේ දුකක්. බුදුසෙනාගේ ඉන්නවා බුදුන්ස්කේ මාන යමක් ඔබේ නෙවෙයි දතරපක්. යේසුස් වහන්සේ මොකද? ඔය දැලි කාවේද කියලා. ඒ ජෝජජෝනේ ජෝජජෝනේ ජෝජජෝනේ මොම්බ මොම්බ හිතන වගේ නේනවා. ඉන්නේ. ඒ ලංකාවේ ඕනේ නෝට්ටු අයිතිකාරය අසංකලන කරන උඩ දෙන්නේ. උනත බෝරුවේ අසංකලනදී ඉතින් ඔයගොල්ලෝ සංවේදකට වෙන්නේ ඉතින් බලන්න තමයි. ඒක මොකද කැන්ඩිවන්ටර්ස් අපි කියලාදී මේ ඉතින් ප්‍රෑමදාම දෙසැම්බර් 11 වෙනිදා අපේන ලොකු සංකේතයේ මෙතන උපන්දිනේ. මුතු කැන්ඩිවන්ටර්ස් වැඩිලා අලුත් පහන් කූරු හදලා පහන් පත්තු කරලා විශාල බෝධි පූජාවක් කරනවා කල්ටි චලතමයි. ඉතින් පොඩක් කලින් ගිය වෙලාවේදී ඔක්කොම හරිගස්සන වෙට්ටින් වාක්‍ය කියලා කිව්ව ලොකු සාමණේරට ශ්‍රාවණත්‍රීට ගෙනද පුටුවා කියන්නේ. ඒක තමයි මනුවේ වාඩි වෙන්නේ කොහොමද නැහැ. මම පුළුවන් තරම් හිටගෙන ඉන්න පාටෝ කිව්වා. පෝෂණාංශයට සහ චෛත්‍යයෙන් රවිකල්ප ස්වාමීන් අසනීපනේ. ලෙඩ නිසා මේ කුටු හොයන්නත් නැහැනේ. ඔය මේ වගේ තැන් වලට කුටු කුටු වහන්න ගන්න කියලා කිව්වා. ඊට මාත විජහට ගිහිල්ලා වල ටයිම් 30ට ගිහිල්ලා ලොකු සනාද කතා කරලා ආනිකුඩක් කුසලනවා. ආනිකුඩක් කරගෙන එනකොට සාක්කුවේ දාලා තියෙන සල්ලි ටික සල සලන් සල බලන් සල බලන් ආයේ අද්දෙක මුට්ටු උසන්නේ ඉන්නේ බෑ මෙයාට. ආශි වර්ගයක් අපේ තියෙනවා. ඒක දිව මේ ස්වාමීන් වහන්සේ බලන්න මේක බැඳගෙන රස දෙන හැටි. මේ උපවාසයෙන් පුතුගේ ඉන්නොත් දෙන්නේ නැහැ මේ කාසි ටික මට ඉස්සලා යනවා ආපහු පිටුපස්සට යනවා. ඒක දිහා බලලා කියන ලොකු සාමාන්‍යයෙන් මහත්වේ සාක්ෂි කුණුත් කියලා තියෙන මේ විදිහට. මට සල්ලි තිබ්බොත් කුණු එකම තමයි. ඒ සාපරත දාලා අරගෙන දාලා අරගෙන සාක්ෂි කුණු. ඔබ තිබ්බොත් ඔබ තමයි මේ මගේ කියලා ගත්තොත් ඕනම ධාතු කොටසක්. ඒ ටික සැලෙනකොට ඒක විපරිණාමයටපත් වෙන පුදුමාකාර දුකක් එනවා. කොබාහිරේ ඒක දැකලා බුදුදහමේ රාහුල කුමාරයන් වහන්සේ කියනවා කුමාරයන් තුන්සි සාමණේර අධ්‍යත්ත බට විධාතු වහිතා බට විධාතු ඒ ධාතු වේවේසා රාහුල ඇතුළත බට විධාතු ධාතු කියලා එකක් තියෙනවා බාහිර බට විධාතු කියලා එකක් තියෙනවා දෙකම බට විධාතු සමනයි උඹ මේක මගේ කියාගත්තත් ඒක නඩත්තු කරන්න කියලා පුදුමාකාර දුක. ඕරයි කියන්නේ කන්නාපච්චය, සම්පාදානපච්චය, මේ භවයේ වැඩෙනවයි කියලා. දැන් ධාතු මනස්කාරට ගිය ගමන් මේක පුදුමාකාර වේගයක් වෙනා මේ අජත්ත වෛද්‍යා දෙකේ අජත්ත කොටස මේ තරම් දුක දෙනකොට වෛද්‍යා කොටස මෙච්චර ලස්සනට මොනවාලා මෙන්න මම වායු ධාතු මෙන්න මම දේහ ධාතු මෙන්න පඨවි ධාතු කියලා ඒගොල්ලෝ නාඩ ගන්නකොට අපිට නෑ ප්‍රශ්නයක් අපිට බලන්න ඉන්න පුළුවන්. නමුත් මම කියාගත්තට ගිය ගමන් දුමාකාර ඒක ආඩම්බරයක් චුක්කන් ගන්නවා. මේක ඒ සුභාන මේක තමයි මේක අල්ලන්නේ තු ඉන්න පුළුවන් කියන එක පිළිගන්නවා කියන්නේ සාධුත් සංසිද්ධ කියන්නේ මේ අනවත් විනිවිදිත් තමයි පිළිගන්න ලෑස්ති. අපි හිතනවා මානවචි වශයෙන් කියන්නේ මේක තදින් අල්ලන්නේ කියලා. අල්ලන විතරක් නෙමෙයි ඒක බැංකුවට ගියලා නීති කේන්දරයට ගිහිලා සංකරලා ඉස්තිර කරලා ෆොටෝ වරගෙන ලැමිනේට් කරලා දුක්ඛිත ගහනිනා මේක මගේ. ඉතින් මගේ කියනත් දෙලේටම දුක් තමයි. මේක තමයි අල්ලගත්තු වෙනදී. අනුවිදාවට ඔය අංගුත්තර නිකායේ කදී මට ශෝක සූත්‍රයක් අහන්න. මේක මේක ටිකක් ඊට පස්සේ මම මෙතෙන් කියපුවට බැන බිවට බණි නැතුව තමයි දැනුම කරපු නැති කට්ටිය බණිනවා මේක පටන් ගන්න. බුදුදහමේ සූත්‍රයක් තියෙනවා කියනවා බලන්න මට නව කම්බුත්‍රයේ තියෙන්නේ සංයෝග වියෝග ධම්මපදයය සූත්‍රය. මේ ලෝකෙ කොහොමද මේ අධ්‍යාත්මික දෙකත් එක්ක මේ සංයෝග සහ වියෝග ඇතිවීම පිළිබඳව මුළු ධර්ම ලෝකෙම ගැලවෙන ධර්මපදයය. බුදුදහමේ සම්පතිය කියනවා ඉච්ඡි වික්කවේ අජත්තං ඉච්ඡේන්ද්‍රයන් ඉච්ඡි මුත්තං ඉච්ඡි ගප්පං ඉච්ඡි විදං ඉච්ඡි චන්දං ඉච්ඡි තරං ඉච්ඡි ලක්කණං අපේක්ෂිත කියලා. මහණි ඉච්ඡියාව ඇතුළතදී සමාවසේ ඉච්ඡේන්ද්‍රය ඉච්ඡිලිංගය ඉච්ඡි කුත්තං ඉච්ඡි ක්‍රියා ඉච්ඡි ගප්පං ඉච්ඡි ආකාරව ඉච්ඡි විදං වැඩ කරනකොට ඥාන කම කියලා කියන්නේ නිදානක් වෙච්චා ගලක් ගහන්නේ කො දැනෙන්නේ ගහනවා කියන්නේ අත යටින් ගලන කොල්ලේ ගහන්නේ අත දිගාරලා ගහන ගහනවා කියලා කොල්ලේ කොහේ ගෑනිය ගහනවා කියන්නේ දැන් වැඩක වැඩක තියෙන පිටින් ගමන් බවට ඒ විද්‍යා පිටි ඡන්දන් එයාගේ විශේෂ ආශාවක් සත්‍යවන්තයෙක් කාර්යවලට ඒ විශේෂ කැමැති ඉන්නේ ඇති ඉති සරණ කටහඬක් තියෙන ස්ටික් කටහඬ මම ඊයේ ලංකාවේ පැකේ කසන්නේට මම හරියට ජීඳු හන්නේ ඔය වන කිනෝට ජීඳු වට දැන් පද ඉවරලා ඒක අහගෙන ඉන්නකොට මට ආවුනේ පිළිමිලෙක් කියනවා දැන් මට මම මේ පොළව කවුද කියලා පොළවේ නේ ගායිකාවක් කටහඬ අල්ලගන්න බැරි වුණා මට ඒක කටහඬ දෙන්න කටහඬ කියනවා ධර්මනේ පිළිමේක නමුත් ඒක ඉති කරේ ඉති සරේ ඉන්නේ සොරේ හරිම වෙනස් දෙකක් තියෙනවා. එහෙම නැත්නම් ඉති ලක්ෂණ කියලා කියන ස්ටීන් කැමති ආවරණලා සලකන අමුතු තාලෙක. මේ විදිහට ඇතුළතින් තමන්ගේ මේ ඉන්ද්‍රිය ඉච්ඡුත් ඉච්ඡකප්ප ඉච්ඡ විදි ඉච්ඡත් ඉච්ඡන ඉති කරන් ඉති ලක්ෂණ ඇතුළට දීපට ඇයි ඒකට කැමති වුණාට ඒක අභිනමනය කරාට බාහිරේ පුරුෂකෙන්ගේට ඒ වගේම පුරුෂ කෘත්‍යයන්ද පුරුෂ ආකල්ප වලට පුරුෂ කැමැති වලට පුරුෂ ස්වරයට පුරුෂ ලක්ෂණ දක්වනවා. මේ තාක් තියෙන තාක්කල් සහසම්බන්ධතාවය කියන එක එහෙම නැත්නම් මේ සංයෝගය කියන එක වලක් බෑ. අදලකින් යාවේ ශීලති අංශකර නැතර පායින පුරුෂෙක් කරනවා. කරන පුරුෂ ගති ප්‍රාර්ථනා කරන පුරුෂෙක් නෙමෙයි. බුදුතුමා කියන්නේ පුරුෂයෙක් නෙමෙයි බුදුහාම කතා කරන පුරුෂ නිරේ පුරුෂ කක්ක පුරුෂ කුක්ක පුරුෂ ඡන්ද පුරුෂ සර පුරුෂ ලක්ෂණ තමයි. මේ තානාකල් සංසර්ගයේ සංයෝගයේ වෙනසක් ඇති කරන්න බෑ කියලා. එතන පුරුෂයාට කියනවා මේ පුරුෂ ලිංගය පුරුෂ කප්ප පුරුෂ පුත්‍ර පුරුෂ ඡන්ද පුරුෂ සර පුරුෂ ලක්ෂණ පුරුෂ ආකාර. යා ඒක බුද්ධම විදිහට අවශ්‍ය කරන මේ පිළිමේ ගන්න පෞරුෂත්වය කියන්නේ. ඒ අතර බාහිරේ ඉස්ති ලිංගය ඉස්ති කුප්ප කප්ප ඉස්ති කුත්ත මේ සියලුම සංකම්මදම ඒ තාකල් ඒ පුරුෂයාට මේ සංයෝගයෙන් මොනම තාලෙවත් ගලවෙන්න බෑ වියෝගයක් හිතන්න බෑ එයා දන්නේ නැහැ මේ බැඳිලා තියෙන මේ සංකල්ප ටිකට සංකේත ටිකකට සංඥා ටිකකට ඒ සංඥා ටික තමයි මේ නමයකට සර්වචනාංශයේ මේ ධර්ම ප්‍රඥාණයෙන් කඩලා පෙන්නන්නේ ඉත්‍යං ඉතිකුප්පා ඉතිකප්පා ඉතිකුප්පා ඉච්චි විදං ඉච්චි ඡන්දං ඉච්චි තරං ඉච්චි ඒ පුරුෂ වගේ ගන්නවා ඒ පදේ මේ දෙක තියෙන තාක්කල් කවදාකවත් මේ ලෝකයේ මේ කියන සංයෝගයෙන් ගලවන්න බැහැ කියන්නේ මේ තමයි ලෝකයේ ඇති ඒ මොකද ඒ කියන කයට තියෙන කැමැත්ත කියලා අපි කාය සංසර්ගයේ කියලා අපි කරන්නේ මේ තියෙන ලකුණු ටිකක් හිතේ දාගෙන මේ ලකුණු ටිකට ප්‍රේම කරනවා. ඒ ලකුණුකට බැඳිලා ඉන්නවා. ඒක ඉක්මනට අපිට බෑ. ඒ ශාස්ත්‍රඥයන්ට කතා කරනවා කවදා හෝ භාවනා කරලා භාවනා කරනවා කියන තනක් මේ ටික ඉක්මනකට ඉස්ත්‍යාව ස්ත්‍රීත්වයේ ඉක්මවන්නේ නෑ. පුරුෂයා පුරුෂත්වයේ ඉක්මවන්නේ නෑ. හැමදාම ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් කරනවා ස්ත්‍රී සටන් කරනවා පුරුෂයන්ගේ අයිතිවාසිකම් පුරුෂයන් සටන් කරනවා මේ දෙකතර දවල්ට සටන් කරලා රැයට එකට බුදිනවා අලු මිනිස්සු අපේ තාක්ෂික මිනිස්සුන්ද සුදු මිනිස්සු පරිමේෂණ කරනවා ඇට විදියට ධාරකමා සමහර කොටස් වලට ඒ ප්‍රදේශ වලට කල්වරේ යනවා ඒ දෙකම සුද්ධංගේ වෙනවා කොහොමද කියලා සාකච්ඡා ඒවා කර මිනිය කියනවා. සුද්ධ අපිට කොහොම කරාද සුද්ධිය මට කැමති. අනු ගෑනු කියනවා. අපේ ගෙදර මිනිහා මට නම් කරනකොට සුද්ධ මයිලඟ තමයි රැඳෙන්නේ කියලා. මේ එක පැත්තක ප්‍රේම යුද්ධයක් එක පැත්තක බාහිර යුද්ධයක්. මේ ශේර මොකද්ද මේ කයකට කයකට තියෙන සම්බන්ධතාවය මේ එකක්වත් පින්නක් තියෙන්නේ කය සම්බන්ධ දේවල් නෙවෙයි කයයි කියලා හිතාගත්ත මේ ලිංග මේ ආකාර මේ නිමිති මේ දේවල් එක තියෙන තරම. ඉතින් මම හුඟක් වෙලාට භාවනා කරනකොට කියනවා මේ භාවනාවේදී ආනාපානී ජීවිකන යනකොට සිං වේගන යනකොට අතිසූක්ෂම වේගන යනකොට ඒකට පිටිමකමක් තියෙනවා කියලා මේක කඩනවා. මම ඒක දැන් පොට්ට ප්‍රතිලක්ෂණය කරනවා මේ සංයෝමියෝග ධම්මපරියාය සූත්‍රය කියවල පස්සේ ඉත්‍ත්‍යාගේ ඉත්‍ත්‍යය කරාන පුරුෂයාගේ පුරුෂත්වය කරාන යන්න නම් මෙතනදී නින්දට වැටෙන්න දෙන්න එපා විනාකාරිකම හිතට එන්න දෙන්න එපා බය වෙන්න එපා පැකිලෙන්න එපා අසරණ වෙන්න එපා අනාථ වෙන්න එපා නන්නත්තර වෙන්න එපා නන්නත්තර වුණොත් Taman ඉස්තිත්‍යත් එක්කමයි නැගිටින්නේ මේ පුරුෂයා නැගිටින්නේ පුරුෂත්වයට මේ සියුම් වෙනකොට න කායං උපාදිස්සාමේනච මේ කාය නිසිත විඥානං භවිෂති කියලා කය හා සම්බන්ධ වෙච්ච නිමිත්තයි මේ දෙවිගෙන යන්නේ මේ නිමිත්ත ගෙවෙනකොට මම ස්ත්‍රී පුරුෂත්වයේ ඉක්මවල ගිය මනුස්සත්වයට වැටෙනවා ඕනේ නම් මිනිස්සෙක් වෙන්න අනුනාකලෝයි පච්චග්‍රාහි ඔය පැත්තට කරන තත්ත්වයක තියෙන සම්පූර්ණ දේවල් කරන්නේ නිමිත්ත නැති වෙච්ච දවසේ අනබන නිමිත්ත නැති වෙච්ච දවසේ සිව් වෙච්ච දවසේ ඒ කියන විවේකයේ ප්‍රශ්න කරන්න එපා. ඒ කියන විවේකයට සැක කරන්න එපා. ඒ කියන විවේකයට නොහුරු වෙන්න එපා. ඒ කියන විවේකයේ තුලයි බුදුන් ඉන්නේ. ඒ කියන විවේකයේ තුලයි ධර්මයේ තියෙන්නේ. ඒ විවේකයේ ඇතුළ තමයි සංඝයා ඉන්නේ. ඕකට සීලයක් අවශ්‍යයි. එහෙම නැත්නම් අපි ඉඳගන්නේ ධානයක් විදිහට නැගිටින්නේ ධානයක් විදිහට ඉඳගන්නේ ත්‍රිමේක විදිහට නැගිටින්නේ ත්‍රිමේක විදිහට කවදාකවත් ඉස්තිටි ත්‍රිකක්ෂ උසාර පුරුෂත්වයක් ඉක්මවල බෑ යම් දවසක ආනාපානෙන් හොඳට නිමිත්ත කරන ආනාපාන නිමිත්ත දෙවෙනවා නැත්නම් ගොරෝසු ආනාපාන සිහින් කරලා සිහින් ආනාපාන අත සිහින් කරලා ඒ හරහා මේ ඉච්ඡ ලිංග ඉච්ඡ කුප්ප ඉච්ඡ කප්ප ඉච්ඡ අලංකාර ඉච්ඡ සර ඉච්ඡ ලංකාරා මේ හේනම ගෙනගලා මතක තියාගන්න. ඒකයි අපිට තියෙන කනගාටුව. අපිට ඕන කියන්නේ ඥානකමත් එක්කම නිවනට යන්න. පිළිමකමත් එක්කම නිවන ගන්න නිසා හැමදාම ප්‍රශ්නයක් අහනවා. සාමාන්‍ය ගිහි ගෙදර ඉඳගෙන කොහොමද නිවන් දකින්නේ? නිවන නෙමෙයි ඕනේ ගිහිකම. ඒකටයි අවශ්‍යව තියෙන්නේ. එක්කෙනෙකුටවත් තේරෙන්නේ මේ ගිහිකම කියන කවුරුදු 6ක් වෙනකම් දැනගමත් ඉතියි. අවුරුදු 6න් පස්සේ හිතට දාගත්ත විකාරයක්. නිදි අතහැරියයි කියලා අතහැරන මඟුලකුත් නැහැ. හැබැයි මේක අල්ලගෙන තියෙන ඇලිල්ල දිහා බලනකොට මොකಾದ මොකද්ද බදාගත්තා. තමයි වෙන්නේ මෙතන මම විතර කියන්නේ මම බලන කියන්නේ ජීවිතය. මේ මම කියන්නේ ඇත්තර බලලා එච්චරමද කියන්නේ. අර මරණ මොහොතේ හිටපු ආනන්ද පිටික සිටුමාට බුදු ආන්දරෝ අන්න මේ අපේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඔය කය අල්ලන්නේ නැහැ. ওই කය හා සම්බන්ධ විඥානය අල්ලන්නේ කොහොම විඥානය අල්ලන්නේ වෙන මොනක් කරන මේ තණ්හා වේදනා සංඥා සංඛාර. අපිට අවශ්‍ය කරන වේදනා සංඥා සංඛාර ටික සචේතනිකව දුන්නේ නැත්නම් අචේතනිකව මාරනවා. සසංකාරිකව දෙන්නේ නැත්නම් අසංකාරිකව මාරනවා. ඒ නිසා මේ අචේතනික අසංකාරික කාය විඤ්ඤාණ අසංස්කාරික වචී විඤ්ඤාණ අසංස්කාරික මනෝ විඤ්ඤාණ අල්ලන්න නම් මේ විදිහට ගත්ත නිමිත්ත දැඩිකොට ගත්ත නිමිත්ත. නැවතත් කරන දැඩිකොට ගත්ත ආනාපාන නිමිත්ත කියන්නේ නැති බලන්න මේ ගෙවම වෙන්නේ අපි මේ පටු ආකාර වල තියෙන සිංහල බුද්ධහම කරා. මේ ගෑනු කම, මේ පිරිමි කම, මේ අරය මෙයා කෙරෙහි කෝධමාන දෘෂ්ටි නතර වෙන්නේ මනුස්සය. ඉතින් යන්නතු බුදු වෙන්න බෑ. ඉතින් යන්නතු අපි බුදු වෙන්න බෑ. ඉතින් යන්නතු රහත් වෙන්න බෑ. ඉතින් යනකොට ආර්ය තත්ත්වයට යන්න බෑ. කවදද මේ කෝලන්ට කතා මෙච්චි ලස්සන රහණදී පෙන්නන්නේ මෙච්චි ලස්සන සියුම් වෙද්දී අපි අයිතිවාසිකම් කරලා ආටං කරනවා කියලා මොකද කොහොමද නැත්තේ කියලා ආයෙත්තර ඉස්ත්‍රි මේටි ඉස්ත්‍රි ආත්ම ඉස්ත්‍රි ආකාරක ඉස්ත්‍රි තරත් කරගෙන පුරුෂයා පුරුෂයා කල් පුරුෂයා ගන්න කොහොමද මම වර්ණනා කරන්නේ ඉස්සරහ තේරෙනවානේ මේක මේ බාහන නැහැ එන බාහයක් ගියමින් යකට මේක කිව්වට මේ විදිහට පටහැර ලැබෙන්නේ නැහැ කියලා හොඳට භාවනා කරන්න ඕන කියලා කියන්නේ හොඳට අනා ගන්න හොඳට වල කරන්න හොඳට කරනවා හිතට දාගත්තේ කරලා දෙන ඕන්න හොදන කරනවා හොදනනේ හේ දෙනවා හේ දෙනකොට හේ දෙන්න ගන්න නිකන් හිටපන් ආයෙ ගා ගන්න එපා අනා ගන්න එපා අනාගාමී වෙන්න මේක මේ ටික මම විතර මම මේක ඉතින් කිව්වයි කියලා මම දැනගන්නේ නැහැ. මම මෙතෙක් කල් කිව්වේ මේ යන්නේ කිය යන්නේ ක්‍රම කරන ඉස්සරහට යන්න බැගෙන මම ආයෙත් පිළිවෙල පිළිමේ කොටෙන් යන්න බෑ. මේ පිළිමේ ආකාරය ඒ පිළිමේ කුත්තියේ ඒ පිළිමේ ලිංග ඒ පිළිමේ තර ඒක තියෙන තාකල් මතක වෙන තාමත් අපි ඉන්නේ සම්මත ශේත්‍රයේ ප්‍රමාණිත ශේත්‍රයට යනකොට මේ පාපේට අර නෝලං වදින උදුකය වලා බලන යරි මනමට කරා වගේ හැපෙන්න නරඹන කරන මොනකයමට කරා වගේ ඉතින් අමතක වෙන දෙයක අමතක වෙන්න දෙන්න. මේක පුදුමාකාර සත්‍යයක් අවශ්‍යයි. පුදුමාකාර ප්‍රමාණයක් අවශ්‍යයි. හැබැයි බය වෙන්න බයක තියෙනවා. කිසි කෙනෙකුට සුපර් මාකට් යන්න දෙන්නේ නැහැ ඒක ගන්න. මේක ඇතුලේ තියෙනවා. දැන් නැති තමයි කියන්නේ. ඒ මොකද ඉත්‍යාව ඉත්‍යාව කියන ක්‍රීඩින් එක කැමති ඉත්‍තිකක්ක ඉත්‍තිකුත් ඒ ටික ආරක්ෂා කරන්න යන තාක්කල් පුරුෂයා ඒ පුරුෂ ටික ආරක්ෂා කරන තාක්කල් අමාරුයි ඒ සංගතිය දෙන බෝසත්ෙකුට දීනන්දේ දකින්න එක කොටුවේ පිටිකට ඉලක්ක කරා යනවා. ඒ කියන්නේ ආකල්ප සංකල්ප රාශියක් තියාගෙන නිවන් දකින්න හදනයි කියන එක මම හිතුවා ඊටත් වැඩිය අමාරු කනකස්සාව වීදි දෙන මාත්‍රාවට වැඩිය අමාරුයි. වෙන්න මොන තරණක්වත් නැහැ මේක කියන්නේ මේ අපේ මේ ආකල්ප ටික රකීම. ඒ සඳහා මේ කරන සම්මත සම්නික්‍රමක් මාර්ගාක්ෂිය. යම් කිසි කෙනෙක් අවුරුදු 1000ක් දකලා හරි ගමන්නේ. ආත්ම 1000ක් නටලා හරි ගමන්නේ. කවදාද මේක තේරුම් අරගත්තොත් උන්දට ඒ ගමන යන්නේ කොහොමද පුළුවන් ජබෙදකුත් නේද? කාටවත් මොන જાති බන්ධන දැම්මත් යා කැමති නම් ඉස්ත්‍රියාවක් වෙලා ඒ ස්ත්‍රී ලිංගය ඒ කුප්පයි කත්ත ඉච්ඡන්ද ඉච්ඡතර අත්පහකට ගණන් නැතුව මේක නැතුනකොට මනුෂ්‍යකම ඉතුරු වෙනවා කියන එක දන්නවා පුරුෂයෙක් ඒකතියට ආගෙනවා. පැවිද්ද තමන්ගේ තියෙන මේ පැවිදි ලිංග පැත්ත කරලා. ඒක තමයි කියන්නේ ගලවලා දාන කියන එක නෙමෙයි. මේක අමතක වුණාම මනුෂ්‍යම මිත්‍ර වෙනවා කියන තැන ගියලම මේ මනුස්සයා ඒක හරියට යන්න පටන් අරගත්තොත් මම හිතන්නේ මේ ලෝකේ මොනම බලවේගයකට එක නතර කරන්න පුළුවන් කියලා. ඒ වගේම මම කියන මේ ගමන හරියම සුන්දරයි. පුදුමාකාර සුන්දරකමක් තියෙන්නේ මේ කට්ටිය නටන නාඩගම දිහා බලපුවම හිනා කාලා ජීවත් වෙනවා. බක්කන්න ඕනේ නැහැ. ඉතින් ඒක හැමදාම නම් මේ පෙන්වන්න හදන නාඩගම දිහා බලනකොට මොනවද මේ පෙන්වන්න හදන්නේ? කොහොමද නැතුම් කියලා කවට දිනනවා. ඉතින් නෑ පැවිදි භාවනා කරාද නැත්ද ගෑනුද පිළිඳ උගත්ද නැත්ද දුක ඇති කරන්න ඕන නැති කරන්න ඕනද කෙලෙස් ඇති කරන්න මොනම දෙයක් අත්‍යත් නෑ මේ ධම්ම බලවත් මනසේ මායාව. බුදුඥානසේ මොනවද කියන්නේ මායාව මායාව වශයෙන් බෙදලා දෙල කියන උඹට නුයි කන මොරයක් කියනවා කුණු කුණු කුණු ඔළුවක් තරම්වත් මොළ කඳක් තියෙනවා කලඳක් තියෙනවා නම් දන්න ටික තියෙන්නේ කොහොමද නැහැ. ඔය දුරට ඒ ඒ ඒ සංඥාවට ඒ මායාවට ඒ ආකල්ප වලට ඒ ආකල්ප නිරෝධිදී හටන් කරනවා කියන්නේ ඥායසර පැහැදිලිට පොඩි දාන මෙන්න පුංචි වෙනසක් මම ඉවර කරලා බලන ඉවර කරනවා මේ ඇතුළත ඉස්ති ආකල්ප ඉස්ති කුත් ඉස්ති ආකල්ප කියන දේවල් එක්ක ගැටෙන බාහිරයක් අවශ්‍යයි අනිම ගෑණියෙක් හඳුනොත් කලේ කිසි කෙනෙක් සම්බන්ධ නැතුව ඒ ගෑණි දන්නේ නැහැ ගෑණියක් කියලා අනිම පුරුෂයෙක් හඳුනොත් පුරුෂයෙක් බව දන්නේ නැහැ මොන ලක්ෂණ කතාවක් තියෙනවා ඒ මේ මනිකා සූත්‍රයේ කතා කරලා මනිකා ජාතක කතාව. අසන්නේජීක සඳහන් වෙන මේ කතාව ඒ රාජිකෙන් සමාන කියන්නේ නම් මේ ගැටුම නිසා තමයි අපි මේ අත්‍යත් බයිද වෙනස ගැන පිළිගන්නේ ආශ්‍රය ප්‍රසවාස වෙනස පිළිදී නැති වෙනස වම දක්වන වෙනස තියෙනවා. ඒ වෙනස විඥානයේ විසින් අත්කරන මායාවක් ඇත්ත. ඒක හොඳට මේක තල්ලලා දීලා ඒකම බලන්න ඒක ජීවෙන දවසේ විඥානයේ මායාව ගෙවෙනවා. මේ දේ මේ කියන විදිහට ආශ්‍රව ප්‍රසද්දේ කල්ලද ඒක ගේම නැතිව වැඩි වෙලා යනවා. මුෂිනලා දින මේක අපි කැමති නෑ. ඒකට අපි වාද කරනවා. කැමති නෑ. ඉතින් ඒක විතරයි අපි දැනගෙන යන්න තියෙන කොච්චර භාවනා කරත් ඒක දැනගෙන හිටියේ නැත්නම් අපි නැවත නැවත කරකින්නේ. ඒක කියන්නේ මේ කාරණා තමයි මේ ඇතුළතින් අපි රූප බලන, ශබ්ද අහන, ගඳ බලන, රස බලන, පහස ලබන ආශාව මනෝ පිළිවීමේ ආශාවට අපි කියනවා කාම තණ්හාව. ලක්ෂණ රූප කන්දර අනත පත්තර ලක්ෂණ හොඳ අකල ශබ්ද කන්ද රස පහස මම මේක විඳලා නම් මේකින් මේ ඉච්චි ඒ ආකල් පැතිමදේ අභිරමණය කළ රසයක් ඇතිවෙන ඊට පස්සේ මේක මගේ අයියට දෙන්න නංගිට දෙන්න දරුවට දෙන්න අම්මට දෙන්න තාත්තට දෙන්න ගිය ගමන් මේ කාම තණ්හාව බල තණ්හාව බවට පැතිරියා. මුන්න ජාතිම කරනවා. මොන දහංගටයක් දාලා හරි මොන කැපකිරීමක් කරලා හරි මේ කාම දන්නාව වග වෙලා ඒක ආසාදාදීනව සලකන්න ජීවත් වෙනවා කියන එක ලොකු හටනක් අන්තිමට ලොකු අභියෝගයක්. නමුත් මේක මගේ කියන වචන ටිකේක මම ගල වන්නම බෑ. ඒක විතරක් මතක තියාගන්න නිසා ගැලවෙන්නේ මම දැන් මෙතන කියන උපමානේ පමණයි. මම වෙනුවට අපි කිව්වොත් ඕදල කොට ගන්නවා. මම කියන දන අපි කියනවා කියන එක හරියට බුදුදහම සදාගතන කුලක් කණිත තන තව උනක් එනගන්න. ඔය දෙක අතර තමයි ධර්මයේ ආගම අතර මේ ආගම හැම වෙලාවෙම අපි ගැන කතා කරන්නේ. සර්වතෙන් දවුදු 45. අත්තානමයකට මම ප්‍රතිචාර දෙන්නවා රේ. උඹේ වැඩක් බලාගෙන කියන කිව්වා මොකද උනේ මේ රාගන මොකද උනේ ඉතින් කියන්නේ බාහිරයක් මත කරවන් වැඩිකට බලයන් අත කිලමතාවයක් බලන්නේ බාහිරේ තියෙන ඇතුළත තියෙන මායාවේ පිළිමිකුවක් පමණක් තවත් ඕකයි අර ගැහෙන්න ගියාට ඇතුළතට මොනක්වත් හම් වෙන්නේ දැන් ආම ඡන්ද පිළිබඳව කාමරාගේ භවනාගේ පිළිබඳ හම් වෙන්නේ නැහැ ඉතුරු වෙන්නේ එකයි විභව රාගය වහකන්නේ විභාගාංගයේ කියන්නේ තමයි තමයි වෛර ගන්න එක විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් අන්තිමට මේ රාගයේ කොහෙද වෛරය කියලා. මේ රාග රාගයේ කොහෙද වෛරයක් කියන්නේ නැත්නම් කාම රාගය හරහා භව රාගය හරහා කියලා විභාගාංගයට යන කොහොමද වහකන්නේ කොහොමද කොච්චර පයින්නේ කොහොමද කොච්චර බෙල්ල කියන්නේ මොදල පයින්නේ කියලා බලනකොට මේ දෙකේ මම කියාගත්ත මේ සීමාව ඇතුළත විදවන සැප විඳින එක අපේ කියන්නේ මේ තමයි හේතෙන ලොකු කුරුල් හැඟීමක් කරුණාවක් මෛත්‍රියක් කියලා. නමුත් මේ මායාවත විඥානයේ මානක විශාල ශේත්‍රයක් කරන විශාල ආහාරයක් ලැබෙන කොට ගන්න බෑ. උන හඳුනක මතුවෙන උන කිල්ල. උන ගොඩුඩ මතුවෙනකොට හතරකට කීරි විහිදුවගෙන වැඩිලා අන්තිම උනක කැපුවට උන පතරේ නැයි කරනවා. අලිදාලා බින්දුව. ඒ වගේ තමයි කාම තණ්හාව මම මාගේ ආත්මෙට මම දැන් මෙතන කියන එක හොඳට දැනගෙන කටයුතු කරොත් පරියන්කේදී අපිට කනෙක්ට් කරන්න පුළුවන්. මම කියනවා අපිට මේක නැති කරන්න පුළුවන් කියන එක මගේ වැරදි එකක් මට මේක නැති කරන්න පුළුවන් කියන එක කියන්නේ. ඉතින් අපි කියන තැනට යනකොට අපි කියන විශාල පරානුදායකය මේක සමාජ සේවයක් මේක විශාල වැඩක් කියලා ඒක දන්නව නම් මායාවක් කියලා ප්‍රශ්නයක් නැහැ. උදාහරණයක් සමාජ සේවා කරුවොත් සොයච්ච උත්තරමින් ගුණ ලෝකෙම සාරිපුත්‍ර සාන්තේ විතර ධර්ම සීමාධිපති කෙනෙක්. උන්වහන්සේ හරියට සීමාව ගන්නවා. මම කරන්න පුළුවන් මගේ තියෙන මූල සත්‍යවන අපේ මූල ගාමියනු මම දැන් මෙතන කියන එක කරත හැකියි. කාම ඡන්දය. ඉතින් කාම ආසාව. නැත්නම් කාම රාගය ටිකක් තදමාරු කරගත්තා. ටිකක් තදමාරු කරගන්න ඕනේ. ටිකක් විසපා ගන්න පුළුවන්. මොකද භවනාගයට යනකොට ආගමසා ධර්ම දෙකක් වෙනස දැනගෙන මේ යන්නේ භව රාගය කියලා දන්නවනම් ඉතින් හරියට බෝවෙන් ලෙඩක් රෝගයක් කියන තැන නනවල පොඩ වැක්සින් එකක් අරගෙන ගියා නම් බෝවෙන්නේ නැහැ. වැක්සින් කරන්නේ නැතුව ගියා නම් එහෙනම් ඉතින් අර ඇතුළත ප්‍රශ්න බාහිර ප්‍රශ්න ගොඩක් ඇති. ඒ නිසා භාවනා කරනකොට භාවනා යෝගාවචරයට ඒ ශාතිය දැන් තමයි අප්‍රමාද ගැන කතා කරනකොට ඉංග්‍රීසියෙන් මයින්ඩ්ෆුල්නස් කියලා කියනවා. ඉතින් ඒක අඩු කරලා කියන්නේ මයින්ඩ් ඕන් බිස්නස් කියන එකක් කියලා. මයින්ඩ්ෆුල්නස් කියන්නේ මයින්ඩ් ඕන් බිස්නස් ඒක හදාගත්තට පස්සේ පුළුවන් ගන්සබක් කරත් ගන්න. ඒකට ගොනක් ගොනි කරත් කරන අපිට ගන්සබ බිස්නස් කරලා ඒක තමයි වැඩි කරන්නේ. ඒක කරනකොට වෙන්නේ මරණ මොහොතදී. ඉතින් දෙනකොට තේනවා ඔය නටුන් දෙල්ල ඔක්කොම ඉවරයි. උතෙන් යනකොට කොටු විලා තනි වෙලා උතෙන් දෙනවා. ඒ නිසා මේක ආහන බණක් වුණාට මරණයට ජීවත් වෙන කොළඹ හදින්දක් කරදින්නක් නැහැ කියලා මම හිතනවා. ඔයගොල්ලෝ ඉතින් මේක සදා කාලිකව පවතින රාජ්‍යයක දැන් රජ වෙලා ඉන්නේ කියලා හිතන් තියෙන්නේ. මතක තියාගන්න ආහාර බින්දක සුමාචර තන්දීකෝ සිල්ලකෝ සෝවන් චිතෙනකොත් උත්තම ඒ උත්තමයේ වටනා කතාවක ලස්සනට වචනෙන් කිව්වා. අපි නම් කියන්නේ නැහැ නේ අපෝ මෙච්චර සීලයක් කෙනෙකුට කොහොමද මෙච්චර සීලයක්මක් තියෙන්නේ. මෙච්චර සෝවාන් වෙච්ච කෙනාට බඩ කර කරන දැක්කින් කතනවා වෙන්නේ කොහොමද කියලා කියන්නේ ලැජ්ජයිනේ. දැන් කැන්සර් කාවට පස්සේ හැම කෙනෙක්ම ඇයි හද දිනක මට ආවේ කියලා කියන්නේ මෙච්චර දන් දෙනවා මෙච්චර දීලා දෙනවා මට මොකද කැන්සර් කියලා. මේ මම කිසිකටක් නැතුයි කියේ. ඒක ආරුවියටම එක්කෙන්ට මැනේ කියලා සාකච්ඡා කරනවා. දැන් උඹට තේරෙනවනේ දැන් කය අල්ලන්න එපා. දැන් කාය විඥානය ළඟට එපා අපි ඒක ගන්නවා කන තියෙන්නේ හොඳට මන්ත්‍රිය වයිදී නෑ නැත්නම් ධර්ම වයිදී ඉඳදී ආශ්‍රද ප්‍රසවාසයේ ගෙවි යනකොට මේ එන විවේකේ මේ එන විශ්‍රාමයේ මේ එන විමුක්තියට මේ එන හුදකලා බවට ප්‍රේම කරනවා මම පාවිච්චි කරන වචන එක ප්‍රේම කරනවා කිය ඒක බද්ධේ කරත් කියලා කියන්නේ මේක බද්ධලයි මේක මංගලයි මේක සුබයි ඒක එනකොට ඒකට අකුල් නෙලන්න එපා නින්දට වැටෙන්න දෙන්න එපා, සැක කරන්න එපා. ඒකට අනදර කරන්න එපා. කිමු සැක නැතුව අනදර නැතුව නින්දට වැටෙන්න නැත්නම් කමඩාන සුද්ධ කරන දෙයක් නෑ. හැබැයි එච්චරම කමඩාන සුද්ධ කරන කිත්තා වැඩක් දැන් මේ මනුස්සත්වයේ කෙලින්ද හරවතනද කරපු දෙයක් මේ බුද්ධික චෝදයක් නෙවෙයි කවදා හරි සමාධිය තියෙනකම් කවදා හරි යොමු සමාධිය කාර්යනකම් මේ බුද්ධයා ඒ දැක දැක දැන් දැන අනා ගැනීම නැත්නම් අතුලත ගැට පිටත ගැට වැටෙන. මොකද අපි සාසක අපි අපි ශේතවාදී ඒ ශේෂ්ඨය තුළ මේ සේරටම දැනුවත්. මේ සේරටම ප්‍රස්ථානය ඇඳලා තියෙනවා. මේ සේරම නම් කරලා පෙන්නලා දෙලා තියෙනවා කියනකොට හිතෙනවා. අනේ කොහොමද මෙච්චර ගැහුවක් මේ අවුරුදු 2600ක් අවුරුදු. මෙච්චර මිනිස්සු වෛර කරද්දී මෙච්චර මිනිස්සුක නැති කරන්න හදලා බෞද්ධයනවා මේක නොදැන ජීවිතේ කොහොම රැකුණද කියනවා බුදුහාඳුරගේ අනිෂ්ඨානයක් කියලා තමයි කියන්නේ. දැන් එහෙම කියලා අර කලබු කියන්න යන්න එපා. ඊගා පරම්පරාවට දෙන්නෙටයි අපි කොහොමද? ඒ නිසා තමන්නේ වන් දකින්න එක වැදගත් නෑ කියලා මම කියන්නේ කර්මා කළ ආදර්ශයක්. ඒකේට ඔයගොල්ලෝ කියන්නේ කාමච්ඡන්දේ වගේ බව බව රාගයට යනවා කියන අනුංගන හිතර නෙවෙයි දෙන්නේ. මේ අනුංගන හිතර තමයි. මේ දෙන්න හදන්නේ රාගේ නෙවෙයි. විරාගයක් වෙන්න හදන්නේ විශ්‍රාමයක් වෙන්න හදන්නේ විවේකයක් වෙන්න හදන්නේ උදේකලා බවක් වෙන්න හදන්නේ නිකන් නැතුණට කමක් නැහැ. අපිට ඉච්ච දේවිය අපිට සාධනෙන් ආව සේවය පිළිබඳවට අනුභවක තරම් හෝ ප්‍රතිපකාරයක් කරන්න තියෙනවා නම් තමයි මේ ඇතුලෙන් බලන්නේ පිටින් සමගිය හරහා සාමය හරහා ගුවන්තරන් ආදර්ශයක් පිටුවා. ඒ කොයි ස්ටේජ් එකකට නැගලා බලන කෙනාට කිය සම්පේ නෙවෙයි සිද්ධ වෙන්නේ කෙනෙක් නෙවෙයි සිද්ධ වෙන්නේ. මේ ඒ වගේ ක්‍රමපාය ගැන කල්පනා කරනකොට සම්මුතියකට හොඳ වගේ තියෙනවා. මට කැලේ කඩාන පිටු කෙනෙක්ව මම දන්නවා. ඒ වුණාට මෙතෙන් දෙන මිනිස්සුන්ට පුළුවන් එකට ඒක හරි ගැටලා දුන්නොත් මේක මම හිතනවා පෙර ගමන් කරුවන් වෙලා මේ කවුරුත් එක්ක සාකච්ඡාවක් නැහැ. අපිට තියෙන සැකනේ මේ කාය විඥානය අල්ලන්න එපා. කාය විඥානේ මනෝ විඥානේ විදිහට මේ මායාවයි අර යන්නේ අපි යන ආත්ම සංඥාව දාගන්න එපා. ඒ ඉන්න තැනම ලක්තනම කෙලස් බවක් විඥානේ මායාවල් බවක් තේරුම් ගන්න අපිට බාහිර යවෝ නැහැ නේද? ඒ නාලකට වැතර කරන එක කරන පිළිමිතු විතරයි මණිකම කුචීන විතරයි කියලා දැනගෙන ඕකට මහා ලෝකට බය වෙලා අහිනේ බය වෙන දෙයක් නෑ තමන්ගේ වැඩේ කරන්න පටන් අරගත්තොත් ඒ වලක්කන්න කෙනෙකුට මුතුමා කාලාදර්ශය මුතුමා කාලාදර්ශයක් වෙනවා ඒක නිසා අද දවසේ ධර්ම දේශනාවක් සම්බන්ධව සිය දිනාටම යෝගයේ තම තමන් පිළිබඳව කුසලසක් ඇති කරන මේ වැඩේ තියෙන්නේ මම දැන් මෙතන කියන මේ මොහොතේමයි ඉතිරි පැතිරෙන දෙයක් නැහැ. ඒ දේ සඳහා සිවිදනාච ලැබිලා තියෙන මේ වටිනා බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍යත්ව භාවයේ මේ කියන සම්පත්තිය, මේ කල්යාණ මිත්‍රාශ්‍රය, මේ ධර්ම ශ්‍රවණය අවශ්‍යම පැවිදෙන්න පුළුවන් පැවිද්ද දුර්ලභ වස්තු වගේ දැනගෙන සක්විති රජපටව වගේ, වාක්‍ය දීසි වගේ, වාක්‍ය පුත්‍රය වගේ වැඩ කරගෙන යන්න ශක්තිය ධෛර්යය ධෛර්ය වල ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව සිදු කරනවා. සිදු දිනාටම සම්සිඳා වේවා. විනාඩි 5කට 10 විතර වගේ කාලයක් ඉතුරුලා කියනවා. ධානය සමාවෙලා ගන්නත්තලා ඉතින් අපිට කරන කාටරි කියන්න කරන දෙයක් තියෙනවා ප්‍රශ්න ප්‍රකාශන දේශන කරුණාකර ඉදිරිපත් කරන්න. අද කොහොමද තොරා මාත්‍රා සේවා මේ ධර්ම දේශනාම සමාප්තියේ සුභේසු කලියමත් කියන්නේ මම ආරම්භ කරනවා. දැන් ප්‍රශ්න මම කරන්නේ අපි නැවතුලා ළමා කරගෙන වාසිය දෙනවා කියන එක තමයි.